දේවල් සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථායිති වුත්තකං ආදි වශයෙන් කියනකොට මේ වෙය්‍යාකරණ ව්‍යාකරණ ධර්මය කියන්නේ උගාක්ම භාෂාවක ව්‍යාකරණේ වාගේ සර්වඥ දේශනාවේ පාට යටින් සඳහන් වෙලා තියෙන ඒ සමීකරණ ටික මේ වෙය්‍යාකරණ වශයෙන් තමයි සඳහන් කරන්නේ ඒ වේයාකරණ සම්බන්ධයෙන් චුල්ල වේදල්ල මහා වේදල්ල ඒ වේදල්ල සූත්‍රය සහ වේයාකරණ කියන පද දෙකේ සමාන්තර බවක් දක්වනවා. ඒ නිසා ඒවා සාමාන්‍ය විශේෂෝචර වෙන්නේ ආධුනිකයන්ට නෙවෙයි ආධිකාමිකයෙකුට නෙවෙයි යම් කිසි ප්‍රමාණයකට ධර්මයේ පිහිටියා වූ ධර්මයේ ස්ථිතිය ධර්මත්ථිතිය ධර්මයේ ප්‍රතිෂ්ඨාව ලැබපු අයට ඒ Taman දැනට කරගෙන යන වැඩ තවදුරටත් එල්ලයක් සහිතව අදිමොක්කයක් සහිතව දිගට කරගෙන යන්න නිතර සුතානුගායිතේ තියෙනවා. <coughs> ධර්මානුකූලව ඒවා සාධාරණීකරණය කරන්න ඕනේ. අන්තර් සම්බන්ධතා පෙන්වන්න ඕනේ. අලුත් දෙයක් ඇතිච්චාම තමන්ගේ පරණ ධර්ම භාණ්ඩාගාරේ කොතනද ඒක තැම්පත් කරන්න ඕන කියලා දැනගන්න ඕනේ. අන්න ඒ සඳහා කරන දේශනාවට තමයි මේ වෙయ్యා කරන්නේ නැත්නම් වේදල්ල වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් මේ චූල වේදල්ල සූත්‍රය ඇට පසුබිම වුණේ අපි ගිය පාර මතක් කරගත්ත විදිහට ගිහි කල අමුසම වශයෙන් හිටපු විශාක උපාසකතුමත් ධම්මදින්න කියන කාන්තාවක් දෙන්නගේ සම්බන්ධයේ පවතිද්දී විශාක උපාසකතුමා සර්වචනාංශය අසුරු කරලා වරින් වර බණහලා ක්‍රමයෙන් මේ සෝවාන් සකදාගාමී අනාගාමී කියන තත්ත්වවලටපත් වෙනවා ඒපත් වෙනකම්ම ගෙදර ඉන්න අඹුවට ඇඟෙන්නවත් දැනගන්න තියන්නේ එතනනම් කියන්නේ ඒ කාන්තාවන්ට මේවා තේරුම් ගන්න බෑ කියන වගේ අදහසකින් එතුමාව මතක් කරේ නෑ කියලා. නමුත් ඒ අනාගාමී තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ බාහිර කායික වාචික ක්‍රියාවලින්ම හොඳට මේක එලිවෙන්න පටන් ගත්තා. එලිම විසාකෝපාසකතුමා වචනෙන්ම කිව්වා මාවත් එක්ක වින්ද විදියට ආලිංගන කරන්න එපා. ලීගලි වාසයට මම කැමති නැහැ කියලා. ඒක තමයි මේකට පිපිරිච්ච වෙලාව. ඉතින් එතෙන්දි ධම්මදින්නාව කවදාකවත් ඒ ප්‍රශ්නයක් ඇති කරගන්න නැති විදිහට පස්සේ කැමෙන් බිමින් සන්තර්පණය කරලා අහනවා තමන්ගේ ස්වාමපුරුෂයාගෙන් මට එහෙම ඊ වචනයක් කිව්ව එක මගේ දෝෂයක්ද නැත්නම් වෙන අඹුවක් කරේ ප්‍රාර්ථනාවක්ද මොකද කියලා. එතෙන්දී විසාකතුමා කියනවා මෙන්න මෙහෙම දෙයක් දිගට මම කියන්න ඉතාලි හිටියා මම කිව්වේ නෑ නමුත් මට ඊයේ නම් ඒක විනිශ්චය කරන්න සිද්ධ වුණා. ඒක නිසා මම මේ ඊටාන හිටිය විවේකයක් බලලා අවසර ඉල්ලගෙන පැත්තකටලා මම මගේ විවේකී සොයා ගණ්ඩායි ඒක නිසා දැනට අවසර ගන්නට ඉන්නේ ඔබතුමියට තමයි. ඉතින් ඒක නිසා මේ මගෙන් අහපු ප්‍රශ්න වලදී මම මේක කියන්නේ මේ තියෙන වස්තු භෝග පරිභෝග කරලා අවශ්‍ය නම් තා පුරුෂයෙක් එක්ක විවාහ වෙලා සාර්ථක ජීවිතයක් ගත කරන්න මම ඒක කරලා දීලා මම කැමති පැත්තකට වෙන්නේ. ඉතින් එතකොට මේ විසාකාවගේ උත්තරය එහෙම පිටින්ම පිළිගන්න තරමේ අවබෝධයක් ධම්මදින්නාවගේ තියෙනවා. ධම්මදින්නාව ඒ අවස්ථාවේ ප්‍රයෝජනල් කියනවා. ඔබතුමා පිට වෙලා ගිහලා මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ කිව්වා මම මේ කාය විවේකයේ ඊට පස්සේ චිත්ත විවේකයේ ඊට පස්සේ උපදී විවේකයේ දක්වා මේක ගෙනියන්න හදාන්නේ. ඉතින් එහෙමනම් මටත් බැරිද කියලා. එතකොට උපාසක මේ විසාකට විසාක උපාසකතුමාට සැකයක් වහන මේ සුකුමාර කාන්තාවක් කුමරි චප විදමින් මේ ගේ ඇතුලේ වැඩිච්ච කෙනෙක් කොහොමනම් ඒ දේ කටයුතු කරන්න කියලා. නමුත් ධම්මදින්නාට එහෙම අදහසක් නැහැ. ඒ ඒ උන්න වෙච්ච වෙලාවෙම කියනවා එහෙමනම් මමත් යනවා මමත් පිට වෙන්න කැමති. මටත් අවසර ගන්න තියෙන ඔබතුමාගෙමයි. ඊට පස්සේ දෙන්නා දෙනාගේ විස ගන්නවා. අපි එහෙනම් මේ වස්තුව දරතන් දීලා අද දවසක් පිට වෙනවා කියලා. එයින් පිට වුණාට පස්සේ ධම්මදින්නා වගේ ඉලා පැවිදි වෙනවා විසාක උපාසක කෙනෙක් විදිහට නතර වෙනවා. ඒත් බණ භාවනාවේ යෙදෙනවා. ඒත් අරණ්‍ය වාසිකයෝ යෙදෙනවා. ආරාමිකයෙක් වශයෙන්. පස්සේ ධම්මදින්නාව පිටපලාතකට ගිහිල්ලා ධම්මදින්නාව අරහත්ත්වයේම සාක්ෂාත් කරනවා. එහෙම නැත්නම් අඤ්ඤ භාවයටපත් වෙනවා. පත් වෙලා අඤ්ඤ භාව ප්‍රකාශය සඳහා ਸਰවචාන්සේ බහැදකිට එනවා. ඉන්නකොටම ඔය කොච්චර අනාගම වෙලා හිටියත් විසාකාවට මතක් වෙන්නේම ධම්මදින්නාව එක තමයි. ඒ කියන්නේ මේ පිළිබඳව තාමත් හරියට කියනවා නම් අර පිළිබඳ සිත පහළ වෙලා වගේ ධම්මදින්නාව පිළිබඳව මේ සැකයක් තියෙනවා මෙයා අසාර්ථක පැවිදි ජීවිතයක් ගත කරලා නේද මේ එන්නේ. ඉතින් එතකොට නිකන් හරියට Taman එකට වග වෙන්න ඕන වගේ ඒ නිසා මේක හොයලා බලන්න ඕන කියලා ධම්මදින්නාව මුණ ගැහිලා ප්‍රශ්න ਵਿਚාරන වැඩපිළිවෙලක් තමයි මේ චුල්ල වේදාල සූත්‍රයේට පසුබිම නැත්තන් ඉදානේ වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ගිහිල්ලා උපාසකතුමා, විසාක උපාසකතුමා ඒ ධම්මදින ආර්යාවට වන්දනා කරනවා. වන්දනා කරලා ඉස්ලාම අහන්නේ මේ රට්ටු නිකන් උපාදානයේ උපාදානයේ කියන පංච උපාදානස්කන්ධ කියලා ආර්යවන්නේ මොකද්ද මේ උපාදානස්කන්ධ කියලා. ඉතින් එතකොට මේ ධම්මදිනාව උත්තර දෙනවා මේ පංච උපාදානස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන තමයි උපාදානස්කන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක විසాగතුමාට පේනවා මේ අර කෙලින්ම බක්තියමින් හිටපු කුසියම්මා දැන් ප්‍රශ්නයක් අහනකොට ඒ ශාසන විවරයෙන් උත්තර දෙන්න දැනගන්නවා. එතකොට සෑහෙන අර තමන් විශ්තර බලාපොරොත්තු වෙච්ච අසරණ වෙච්ච කමක් අසරණ අතරමං වෙච්ච ගතියක් නෙවෙයි උත්තර දෙන්න දන්න බව සතුටක් ඇලෙවෙ තියෙන නමුත් හිතනවා මේ කටපාඩම් කළාද කියලා මේ කාටවත් ඒ ධර්මයේ හැසිරෙනකොට ඒවා නිකන් මේ කටපාඩමට හිටිනවා ඊට පස්සේ අහනවා මේ සක්කාය සමුදයෝ මේ මේ නැ ඉස්සලම උපාදාන ස්කන්ධනේ සක්කාය කියන්නේ මොකක්ද කියන්නේ. සක්කායති සක්කායති උච්චති අයියේ කිත්තවතානකෝ සක්කාය උච්චති උත්තු භගවතා. එතකොට තමයි පංච උපාදාන ස්කන්ධ හඳුල්ලා දෙන්නේ. දැන් අහනවා සක්කාය සමුදයෝති සක්කාය සමුදයෝති උච්චති මේ කිංකිනකෝ සක්කාය සමුදය උත්තු භගවතා. කිතකින් සක්කාය සමුදය වෙයිද නැත්නම් මේ විස්තර කරපු සත්කාය මේ මගේ මමයේ මාගේ කියා ගන්න මේ කය වශයෙන් නැත්නම් ගන්න මේ කඳු පහ ස්කන්ධ පහ හට ගැනීම කොහොමද කියන්නේ. ඉතින් අද අපි දවසේ මාතෘකා වශයෙන් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ මේ සක්කාය සක්කාය සමුදය පිළිබඳව ධම්මදින පාසිකා රහතෙන් වහන්සේ විසාක උපාසකට දීපු උත්තරේ සම්බන්ධයි. එතකොට කියනවා චක්කාය සමුදේ වශයෙන් සරුවචන් වහන්සේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු යහයන් තණ්හා පොනෝ බල්කා නන්ති රාග සාගතා සියති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අපි එක කෙටියෙන් සඳහන් කරන්නේ තණ්හාව දුක්ඛට හේතුව කියලා දුක්ඛ සමුදය වශයෙන් ඒ නිසා මෙතන දැන් සමාන්තරව යන්නේ <clears throat> සක්කාය කියලා කියන්නේ දුකට ඒ දුකට හේතු වෙන්නේ තණ්හාව ඒ සක්කාය අතු පහකට කැඩලා කියලා දෙනවා තණ්හාය අතු තුනකට කැඩලා දෙනවා සක්කාය කාය වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් විඥාන වශයෙන් කොටස් පහකට කැඩෙනවා නැත්නම් ඒක දෙකට කඩනවා නම් නාම රූප කියලා කඩනවා එහෙම නැත්නම් රූප විතරක් විස්තර කරන්න ඕන නම් පට වියාපෝ තේජෝ වායෝ ආකාශ කියලා කරනවා. නාම කොටස ඔක්කොම විඥාණයට දානවා. විඥාන කඩලා රූපයකට ගොනු කරන්න ඕන නම් ඔක්කොම රූප ටික රූප කියන වචනේ දාලා විඥාන වශයෙන් විස්තර කරන එක වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන්. එතකොට චිත්තජයසික දෙකට කඩලා පෙන්නනවා. ඒකට හේතුව වෙන තෘෂ්ණාව ගත්තාම තෘෂ්ණාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් කඩලා පෙන්නනවා. එතකොට මේ සමුදය සත්‍යයි මේ විස්තර කරන්නේ. ඉතින් සමුදය සත්‍ය පිළිබඳව අපි නැවතත් හැරලා බැලුවොත් එහෙම ධම්මචක්කපවත්තන සූත්‍රයේට ඒකේ තියෙනවා සත්‍යේ ඥානීය කෘත්‍ය ඥානේ කෘත ඥානේ කියලා තුනක්. සමුදය සත්‍ය වශයෙන් මේ සක්කායට හෝ දුකට හේතු වෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැත්නම් කාම භව කියන විශේෂණ පද අයින් කරපුවා තණ්හා. මෙන්න මේ තණ්හාව සමුදය වෙනවා කියලා. දුකට මුල් වෙනවා කියලා, සක්කායට මුල් වෙනවා කියලා දැන ගැනීම සත්‍ය ඥානෙයි. ඒක සත්‍යක් වශයෙන් දැනගන්න. ඒකත් ඉස්සලා අහන්න ඕනේ. ඊට පස්සේ මේ තමන්ගේ කල්පනා ඥාණයට දාලා මේ කියන දේවල් එක්ක දන්න දේවල් එක්ක ගලපලා චින්තාමය වශයෙන් අන්වේ ඥාන වශයෙන් තහවුරු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අඩුවානේ පුද්ගලයා ඒක සත්‍යයක් වශයෙන් පිළිගන්නේ. ඒ නැත්නම් අද ලෝකේ බලනකොට නම් අද යන නවරැල්ල හැටියට බලනකොට තණ්හාව අත්‍යවශ්‍ය දෙයක් වශයෙන් සලකන්නේ බිස්නස් කරන්න නැත්නම් සාර්ථක වෙන්න ඒව නැත්නම් නව නිර්මාණ ඇතිකරන්න ප්‍රගතියක් ඇතිකරන්න මූල ජවය දෙන්නේ තණ්හාව. ඒ නිසා තණ්හාව දුකක් ඇති කරන එකක් විදිහට නෙමෙයි පෙන්වන්නේ ඒ නව නිර්මාපකෙක් විදියට. එහෙම නැත්නම් ප්‍රගමණයට දියුණුවට ප්‍රධාන ජවයේ විදියට. ඉතින් ඒක නිසා තණ්හාව සත්‍යයක් වශයෙන් අද ලෝකෙ පිළිගන්නේ ලෝකෙට ඇද බැල ගන්න ස්වරූපේ. ඇලී ගන්න ස්වරූපේ තමයි සත්‍යයක් විදියට පිළිගන්නේ. බුදුජානනාංශයට හාත්පසම වෙනස් විදියට ලෝකෙන් ගැලවීමේදී දුරුකල යුත්තක් කියලා පෙළගනවා. ඒක නිසා තණ්හාව ගැන කතා කරන සත්‍ය ඥානයේ <clears throat> කෘත්‍ය ඥාන කියලා එක දුරු කිරීම. පහාන සංඥා නැත්නම් ප්‍රහාණ අදහසයි. ඊට පස්සේ ඒක දුරු කරනවා කියන එක ලේසි නෑ මොකද සාසනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඒක දුරු කරනවා කියලා අදහස තිබ්බට එයින් ගැලවිච්ච ගමන් ලෝකෙ පැත්තට ගිය ගමන් කරන්නේ තණ්හාව වඩන එක. තණ්හාව බදා ගන්න එක. තණ්හාවෙන් ඇති කරලා දෙන මේ නව නිර්මාණ එහෙම නැත්නම් ප්‍රගමණය එහෙම නැත්නම් මේ උද්‍යෝගය එහෙම නැත්නම් මෙහෙවීම ඒ සියල්ලම අපි හිතන්නේ පෙර සංසාරේ පින් කරපු ලැබිච්ච විශාල ආනිසංස වශයෙන්. ඉතින් ඒක නිසා මෙතෙන් දවිලා එක ගලවන්න හදනවා. අර පැත්තට ගිහිල්ලා ඒක හයි කරන්න හදනවා. ඔය බෝධෝද මඩේ දෙමිල්ල තමයි යෝගාවචරය කරන්නේ. එතකොට මේ තණ්හාවෙම යෙදිලා තණ්හාවෙම ඇලි ගලි වාසය කරන පුදුරට ඒ ප්‍රශ්නේ නැහැ. එයා කියන්නේ මේ තණ්හාව කියන මට දෙයක් දිහා බලපන් ඒක නිර්මාණය කරන්න පුළුවන් ශක්තිය හම්බෙලා තියෙන පෙර පිනට මම ඒක නිර්මාණය කරනවා ඒකෙන් මට මේ මේ දේ හම්බෙලා මම සුවසේ ජීවත් වෙනවා ඊට පස්සේ රහතන් වහන්සේට ප්‍රශ්නකුත් නැහැ රහතන් වහන්සේ සර්වත්‍යංශ කියපු දේ දන්නව අත්දකලා තියෙනවා උන්වහන්සේට ඒ නිර්මාණය කරපු දේවල් වලින් කිසිම හැපයක් ලැබෙන්නේ නැහැ නමුත් මේ යෝගාවචරය ඉන්නවා ওই දෙක මැදට හිර වෙලා මොකද වර එක ඒ පන්සලට ගියාම ආධ්‍යාත්ම ගැන කතා කරනකොට මේ තණ්හාවේ තියෙනා වූ භයානකම දකින්න. කාම වශයෙන්, භව වශයෙන්, විභව වශයෙන්. නමුත් අනිත් පැත්ත හරිච්ච ගමන් කරන්නේ ඒක වඩන එක තමයි. ඉතින් මේ දෙක මිනිහටල දෙන්නේ එක වැඩි ඕක බලපතර වෙච්ච ආතනක් ෂිසොෆෙනික් කියන මානසික රෝගය හැදෙනවා. බයිපෝලා යනවා. එක පැත්තකින් තද්ද බල කාම නිෂ්පාදනය සඳහා උද්‍යෝගයෙන් කටයුතු කරනවා. අනිත් පැත්තට ඇවිල්ලා ඒකට වෛර කරලා ඒක අයින් කරන්න හදනවා. ඉතින් මේක ඇතුලේ මාබමාට මුණු දෙකයි වගේ අනිවාර්ය ගැටුමක් තියෙනවා. මේ ගැටුමේදී මේ දැනට කෙරෙන මේ ස්නායු සම්බන්ධ මොලේ සම්බන්ධ පරීක්ෂණ වල කරලා තියෙන්නේ වම් පැත්තේ මොලේ ඒකාන්තයෙන්ම කාම තණ්හාවට උදව් කරන ඒ සඳහා සුවිශේෂී තත්වයක් තියෙනවා. දකුණු පැත්ත කාමේ නිසා විඳවන්න වෙන ලැබෙන විදවීමක් වශයෙන් ලැබෙන අසහනය එහෙම නැත්නම් අതൃප්තිකර භාවය එහෙම නැත්නම් දාස ස්වરૂපය හොඳටම දැනගෙන මේ ලද දෙයින් සතුටු වීම පිළිබඳ පූර්ණත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා අලුතෙන් නිවන් ලබන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ අර දකු වම් පැත්තේ වැඩ කරන මොලේ වම් පැත්තේ වැඩ කරන වෙලාවේ එක්කෙනාගේ මේ දකුණු පැත්ත ක්‍රියාත්මකයි කියලා කියනවා. මොකද මොලේ මොලේ සෛල වැඩ කරන්නේ හරස් වෙලා. ඒ නිසා අපිට තියෙන්නේ මේ වම් පැත්තේ තියෙන දක්ෂකම එහෙමම තියේදී අපේ අවධානය මනසිකාරය සතිය අප්‍රමාදය දවන පැත්තට දාගන්න එක. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය මේ කෝච් එක මේ ලයින් එක ෂන්ට් කරනවා වගේ liver එකකින් ගන්න බෑ. ඇදලා දාන්න බෑ. මේ සම්බන්ධතාවය කරන්න නම් ඉස්ලා මේක අහලා ඊට පස්සේ මේ අපි 100ට 100ක්ම තණ්හා දාස ස්වරූපේ තණ්හාවට අතෘප්තිකර භාවයෙන් අසන්තුෂ්ටිකර භාවයෙන් ගත කරන මේ පෙළෙන ජීවිතයේ කරන සෑම ක්‍රියාවක්ම තණ්හාව ගන්න පහල කරන බවත් අඩු ගන්න මේක තේරුම් අරගෙන ඒකට ගැළපෙන ජීවන රටාවට ගිහිල්ලා මේ අපිම දැරි කරලා අල්ලගෙන තියෙනක අතපුරු කරගන්න ඉගෙන ගන්නවා කියන එක තමයි බුදුරජාණන්සේ මේ පටිශෝතගාමි වැඩපිළිවෙලකින් උගන්වන්නේ. ඉතින් ඒකට තමයි මේ විසාකෝපාසකතුමා ප්‍රශ්නේ අහන්නේ මේ සක්කාය ඇති කිරීමට ආසන කාරණා. එහෙම නැත්නම් සමුදේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක මේ ඒකේ පළවෙනි එකනේ කාමයේ තියෙන. ඒ කාමයේ කියලා කියන්නේ දස්සන කාම, සවන කාම, සමුල්ලේපන කාම, දිට්ඨි කාම ආදි වශයෙන් වැටෙන ලස්සන රූප බලන්න තියෙන ආශාව. නැත්නම් ලස්සන ශද්ධාහන තියෙන ආශාව. ඒ වගේම ගන්ධ රස පහස වශයෙන් ඒ රස තෘෂ්ණාව ගඳ දැකීමට ආග්‍රහණය කිරීමට ඒකම පහස සඳහා සුඛභෝගී යාන වාහන ඇඳකුතු මෙට්ට ආශ්‍රය කරන තියෙන ආශාව අනික තමන්ගේ ප්‍රිය මනාප අදහස් එක්ක සෙල්ලම් කර කර ඉඳ තියෙන ආශාව. ඉතින් මේ කාම ආශාව වැඩියෙන් සංතරපණය කර ගන්නට ඒවට විකල්ප වැඩියෙන් තියෙන කට්ටිය අපි පොහසත්තු කියලා කියනවා. ඒ කට්ටිය ඕන වෙලාවක ඕන රූපයක් බැලීමේ හැකියාව තියෙනවා. ඕන වෙලාවට ඕනේ ශබ්දයක් ඇහිීමේ සත්ව උපකරණ තියෙනවා. ඊගාට ගන්ධ જાති ලෝකයේ තියෙන හොඳම සුවඳ ගන්ධ જાති තියෙනවා. ඒ වගේම රස උන්ත රසමස උණු තුන් වේල කැවිල්ලන්න පුළුවන්කම තියෙනකට හොඳ යාන වාහන කොට මෙත ඇඳ ඇතිලි තියෙනවා. ඊට පස්සේ හිතවිලි වශයෙන්ත් ඒගොල්ල කැමති නැහැ කාටවත් මානසික දාශකත්වයක් ඇති කරන ස්වාධීන හිතවිලි කියලා තමන්ගේ ප්‍රේමනාප අදහස් කල්පනා කරලා ඉවවා වර්ධනය කරමින් ජීවත් වෙනවා. ඉතින් මේ විදිහට මේ කාමයේ වැඩිවීමට අත්‍යන්ත වූ මූලික ආහාර සියල්ලම සපයමින් කාමේ මම කිට්ටු කරන්න ඕනේ කාමේ මම ක්ලාන්ත කරවන්න ඕනේ කාමේ මම සීමුර්ෂා කරවන්න ඕනේ කාමේ මම මරන්න ඕනේ කියලා කියනකොට එයත් වෙන බුදුහාමුදුරුව පවා පේන්නේ නාස්තිකවාදී පිළියෙල. බුදුහාමුදුරුව පවා පේන්නේ උච්ඡේදවාදී පිළියෙල. මෙච්චර අපි මේ සන්තෝෂෙන් අමාරුවෙන් ලෝකෙට කරන්න කරලා බොරු කියලා කේලම් කියලා රණ්ඩුපතරුවල් කරලා කොහොම හරි කීයක් හරි හම්බ කරන සතුටින් ඉඳ ගියාම ඒ හම්බ කරන දේවල් පිළිබඳවත් ඒ කරන ප්‍රයත්න ප්‍රයෝග පිළිබඳවත් බුදුහාමුදුරුව දකින්නේ අසත්පුරුෂකමක්. ක්ලේශයක් විදියට. ඒක දුරුකල යුක්තක් විදියට. ඉතින් මේක විශාල මාතකටලක්. ඉතින් ඒ නිසා මේ කාමතණ්හා භවතණ්හා විභවතණ්හා තුනේ අර භව විභව කියන එක ඉස්සලමතු වෙන්නේ මේ කාමතණ්හාව ගත්තත් කාම දාසකත්වයේ ගත්තත් හරිම මේ ලෝකෙ විචිත්‍ර වෙලා තියෙන්නේ කාමයේ දාසකත්වය නිසා. ඉතින් ඒක නැතුව කල්පනා කරන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ සම්පූර්ණ අක්‍රීයවාදී මූලධර්මමේ වැරදි පැත්තකට යනවා. ඉතින් ඒක නිසා මේක මේ කාමදාසකත්වය ඉස්ලාම ඔය බටහිර මානසිකත්වයේ සෙන්ස් ප්‍රෙෂර් නැත්නම් ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්තුමාගේ එයා දැක්කේ ලිංගිකත්වය වශයෙන් පමණයි. සෙන්සුවස් ප්‍රෙෂර් නෙවෙයි සෙක්ෂුවල් ප්‍රෙෂර් කියලා තමයි දැක්කේ. ඒ නිසා එයා සම්පූර්ණ විචරකාර මිනිස්සෙගේ ඕනම හැසිරීමක් එයාගේ තියෙන කාමකත්වයේ මත විස්තර කරන්න පුළුවන්. මේ විස්තර කියන තමයි මානසික විද්‍යාව කියලා කියන්නේ. මනුෂයායි මේ විදිහට මේලා හැසිරෙන්නේ. එයා මෙන්න මේ කාම ආශාව ඉෂ්ට කරගන්නයි මේ හදානේ දේ දකින්නයි මේ ප්‍රයත්න කරන්නේ. නැත්නම් ඒ දේ රස බලන්ඩයි, අහන්ඩයි, ගඳ බලන්ඩයි, පහස ලබන්ඩයි ඒ නිසා මුළු ජීවිතේම මිනිස්සෙගේ මේ කාමය පිළිබඳව කාමයට පහඳින ගතිය, කාමයට කඹරන ගතිය කියන මනුෂයා ඔක්කොම කරන්නේ කාම නිසා කියන අදහසින් තමයි කරගෙන කරන ගෙන්සා ඒ බටේට මානසික විද්‍යාව මුල් යුගයේ නැත්නම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමාගේ මුලින් ලියපු සෑම දෙයක්ම කාම තණ්හාව විතරයි විස්තර කරන්නේ. ඉතින් විස්තර කරන කරන යනකොට තේරෙන පටන් අරගත්ත මනුස්සයල තියෙන තවත් එකක් ඒ කාම තණ්හාව යන්නේ මම සැප විඳිනවා කියන පද නෙවෙයි. මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ මනස, මගේ කය. ඉතින් ඒකට මම දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ ටික තමයි කාමයේ කියලා කියන්නේ. නමුත් පස්සේ මිනිස්සයා කසාද බඳින්න පටන් ගත්තා. මගේ ගෑණි, මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා කියලා ඒගොල්ලන්ටත් මේ කාම සැපය දීම සඳහා එහෙම තමයි මේ චිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණෙත් මේ කාම සැප ආරක්ෂා කිරීම සඳහා කරන ප්‍රයත්න කියන භව තණ්හාව මේ කාම තණ්හාවගේ කාලය සහ දේශයේ වශයෙන් පැතිරීම තමයි භව තණ්හාව වෙන්නේ. නිසා මට විතරක් මදි අපේකමක් වෙන්න පටන් ගන්නවා. නැත්නම් අපේ ජාති, අපේ පවුල, අපේ ගම, අපේ රට, අපේ ආගම කියලා ඒ සියල්ලන්ට මේ කාමය නැත්නම් මේට වැඩිය හොඳ මේ බහුචික සම්පatti. අරකම තමයි දෙන්න හදන්නේ කාම තණ්හාවම මට මගේ දැන් කියන එක වෙනුවට අපට හැම වෙලාවෙදීම තියෙනවා. ඒ නිසා මනුස්සයා පුදුම ආශාවක් ගන්නවා තමන්ගේ බංකොලොත් පහේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ જાතියට සේව කරන්නයි මම හදන්නේ මේ සේවය පැතිරිලා පවතින්නයි මම හදන්නේ කියලා සංවිධාන හදාගන්න. මේ සංවිධාන හදන්නෙම තමන්ගේ බංකොලොත්කම දන්න කෙනා. එයා දන්නවා මම නැතිදා මේ රට ඔබටයි ඔබේ යාළුවන්ටයි එහෙලියන්ටයි කියලා ඉතින් ලොකු සතුටක් ලබනවා. ඒකට වෙන්නේ තියෙන්නේ මේක විශාල මනසකින් කුළුල් මනසකින් රට ජාතිය ගැන හැඟීමකින් කරන්නේ. මොකද ඌ දන්නව මැරෙනවා කියලා. ඒකයි ඔය මම නැති දා ගැන කතා කරන්නේ මගේ යාළුවෝ ඊළුවෝයි කතා කරන්නේ මේ ගිතාපු පචේ මේ පවත්තගෙන යන්න බැරි දේ ඒ જાතියට හේතු කරලා හෝ රටට හේතු කරලා හෝ හෙටට හේතු කරලා ඒකෙන් ආසාදයක් ලබනවා මේක නිකන් බීලා බුදුහාමක පැත්තෙන් බලනකොට මත් වෙලා ලබන ආසාදයක් වගේ අර කාම තණ්හාවේම කාලය යනව පැතිරීමක් වෙනවා ඒ වගේම මම කියන එක අපේ වෙනවා ඒ වගේම මෙතන විතරක් නෙමෙයි මගේ වල රටටම ඕනේ. ඉතින් අර අපි දන්නවා තමන් වශයෙන් හෝ මේ ලෝකේ එක එක්කත් මේ තාක්කල් කාමතණ්ණාවේ සංතප්පන වෙලා මැරෙලා. මහා මන්දාතු රජු රොවත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා තමන් සක්විති වෙලා හිටපු කාලෙත් ලැබුණේ නැහැ. ඊට කාලේ ප්‍රධාන නගරම 700ක් තිබිලා තියෙනවා. වැව් පොකුණුම 700ක් තිබිලා තියෙනවා. මාලිගාම 700ක් තිබිලා තියෙනවා. එක එක අන්තපුරේ 700 700 ඉන්න කාන්තාවන් සහිත අන්තපුර 700ක්ම තිබිලා තියෙනවා. මේ තිබුණත් මැරෙනකොට අතෘප්ත කරව මැරෙනවා. ඊට පස්සේ කෙනා නෑ මමත් ඕනේ මගේ නෝනටත් ඕනේ දරුවටත් ඕනේ අම්මටත් ඕනේ තාත්තටත් ඕනේ කියලා කියන්න ගත්තාම අර Tamanටවත් සාක්ෂාත් කරගන්න බැරි දේ සියල්ලන්ට දීම සඳහා ව්‍යවස්ථා හදනවා. මෙන්න මේ ව්‍යවස්ථා හැදිල්ලේදී තමන්ගේ දේ සාර්ථක කර ගැනීමට ගන්න ප්‍රයත්නයේ පච වෙනවට වැඩිය දහස් වාරකින් පච වෙනවා. දහස් වාරකින් පසු බාන. අන්නේ පසු බානකට එන තරහට තමයි විභව ගන්නවා කියන්නේ. තමන්ට අවශ්‍ය කරන ඒ තමන්ගේ සමිතියට, ජාතියට, ආගමට පැතිරිලා ඉතිරිලා මේ සියල්ල ලබා දෙන්න තියා තමන්ටත් බෑ. ඒක පැහැදිලිව මේ ඉස්තල් කෝඩේකට වතුර පුරවන්න. සියල්ලන්ට ලබා දෙන්න ගියාම විභව තණ්හා කරන නිසා විභව තණ්හාව තන්නේ කරම ද්වේෂය තියෙනවා. කාම තණ්හා භව තණ්හා දෙකේම තියෙන ආසාව. ඒ නිසා මේ විභව තණ්හාව කියන ද්වේෂය කාම තණ්හාවගෙම දරුවේ. ඒක නිසා අභිධර්මයේදී හෝ අටුවාවේදී විස්තර කරනකොට උත්සාහයක් ගන්නවා ඇයි බුදුහාමුදුරුවෝ සංසාර දුකට එක හේතුවක් දැක්වේ තණ්හා වශයෙන් ඇයි ද්වේෂය දැක්වේ නැත්තේ කියලා. ද්වේෂය කියලා කියන්නේ තණ්හාවේ හේවණල්ලක් විතරයි. අද දැක්කොත් එimhe අද මේ තියෙන රෝග වලින් මානසික රෝග ගත්තොත් ඒ මානසික රෝගෙන් ඕනම වෛද්‍යවරයෙක් පිළිගන්නවා ඒ කියන්නේ ද්වේෂය. මානසික රෝග සියල්ලම හටගන්නේ අස්ථාන කෝපයෙන් ද්වේෂයෙන්. ඒ කියන්නේ කරගන්න Tamanටවත් කරගන්න බැරි දෙයක් පවුලටම දෙන්න හදනවා. රටකට දෙන්න හදනවා. ජාතියට දෙන්න හදනවා. දුන්නාට පස්සේ යන්නේ තියෙන තැන තැන එරෙනවා. එරෙන්න එරෙන්න එරෙන්න ද්වේෂ කරනවා. ද්වේෂ කරනවා මම මේ ජාතිය වෙනුවෙන් වැඩ කරුවේ, රට වෙනුවෙන් වැඩ කරුවේ, අනාගතේ වැඩ කරුවේ. ඒකටත් මට බාධා කරන්න එනවයි කිය. ඒ ද්වේෂය තමයි විභව තණ්හාව කියන්නේ. මේක තන්නේ කරම වංචනිකයි. මේක තන්නේ කරම ෂටයි. මේක තනිකර මායාවිනව පෙනී හිටින්නේ මම රට ජාති ආගම වෙනුවෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් විශාල පිරිසක් යට අනුකම්පා කරනවා. ඉතින් ආර කුෂ්ඨ රෝගියා මේ කසන්න වගේ තවන්න වගේ අර මිනිස්සුන්ගේ අනුකම්පාව ලබා ගන්න මේ වගේ নানা ආකාර ගීතිකා ගායනවා ඉන්නකම් මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ. ඉතින් ඒ අනුව බලනකොට සර්වජන් වහන්සේගේ තියෙන කාම තණ්හා පිළිබඳව දීලා තියෙන උත්තරේ මේ මොහොතේ මේ ලැබිලා තියෙන දේෙන් සතුටු වෙන්නේ නැති ඕනම කෙනෙකුට රෝගෙදි රෝගේ කාම ගන්නවා තමයි. ඒ නිසායි අපි හෙට මේට වැඩිය හොඳ වෙන්න හදන්නේ. එහෙම නැත්නම් මම යණ යන තැන හොඳ වෙන්න ඕනයි කියලා හිතන්නේ. ආනේ කාම තණ්හාවට ප්‍රතිපක්ෂ ධර්ම වෙන මේ ලද දෙයින් සතුටු වීම දන්න කෙනෙක් ඒකෙන් සතුටු වුණත් භව තණ්හාවට අහු වෙනවා. ඊට පස්සේ මොකද? පවුලේ අයට දෙන්න ඕනේ. ගමේ අයට දෙන්න ඕනේ. රටට දෙන්න ඕනේ. හෙට මේක ඉතුරු කරන්න ඕනේ කියලා. නමුත් පැහැදිලිවම වර්තමාන වශයෙන් සන්තුෂ්ටියටපත් වෙච්ච කෙනා හරියට සන්තුෂ්ටියටපත් වුණා නම් එයා දන්නවා කවදාකවත් ඊගා මොහොතේ මේ මොහොතේක යන්න බෑ ඊගා මොහොතේ වෙනම උපයන්න තව කෙනෙකුට දෙන්න බෑ තව කෙනා උපයන්න ඕනේ. එහෙම නැතුව කාටවත් දෙන්න බෑ කියන එක දන්නවනම් ඒ විභව තණ්හාවකට එහෙම නැත්නම් මේක ඉතිරි පැතිරීමකට ඉඩ යන්නේක් නැහැ. එහෙම යන යන්න ප්‍රයත්න කරන්නේ නැත්නම් ඒකේ පරාජයක් හෝ පෙරදිල්ලක් එන්න විදියක් නෑ විභව තණ්හාවක් එන්නේ නැහැ. ඒක නිසා උත්තරේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ගැන තුන් ආකාර පැතිරිල්ල කාම තණ්හායම අතුරුකිලි. උත්තරේ තියෙන කාම තණ්හායම. එනිසා යම් තැනක මම දැන් මෙතන කියන එකේ පිරිච්ච බව, සන්තුෂ්ටි කර බව දැක්කනම් එමි දෙමි දෙයකට අර තේනවා අනික් කෙනෙකුට දෙක් කියන්න තියෙන්නේ මෙන්න මේ විදිහට වර්තමාන මොහොතේ ඉඳලා සතුටු වීමේ ක්‍රමය ගන්නවා මිසක මගෙන් මොනවාරි දෙන්න දෙයක් නැහැ. මට මට කියලා සුභාශිංසන කරන්න දෙයක් නැහැ. මයිලක වෙනමම කියලා සමීකරණයක් නැහැ. වයලං කියලා වෙනම විශේෂ ලාභයක් නැහැ. එකයි තියෙන්නේ අතෘප්තිකර භාවයේ කාමේ නම් මේ ලද දෙයින් සතුටු වීමේ තෘප්තිකර භාවය. නැත්නම් සාධන සම්පත්තියට අපි ළඟා වෙනවා කියන්නේ. ඉතින් අර ලෝකේ පුරාවට කාමයට එක නටලා කාමයේ කුළු ගන්නමින්, උසි ගන්නමින් ජීවත් වෙච්ච කෙනාට බුදුහාමුදුරෝ පෙන්වලා දෙන මේ වර්තමාන මොහොතේ තෘප්තිකර භාවයක් අත්දැක්කත් යාට එක වෙන්නේ කම්මැලිකමක්. එයාට ඒක වෙන්නේ නීරසකමක් විදියට. එයාට ඒක වෙන්නේ තනි වුණා විදියට, පාළු වුණා විදියට. ඉතින් ඒක නිසා දෙන එක නෙමෙයි ප්‍රශ්නේ. නැත්තම් ඒ ටැග් දෙන එක නෙමෙයි ප්‍රශ්නේ, ටැග් බාර ගන්න එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ਸਰවඥාන්සිට මේ කාම තණ්හාවේ ක්‍රියාකාරීත්වය විතරක් පෙන්ලාමදි මං කියන විදිහට මෙව හම්බ වෙයි හම්බ වෙච්චාම මෙන්න මේ විදිය දෘෂ්ටියකින් මෙන්න මේ විදිය යෝනිසෝමනසිකාරයකින් මේක බැලුවොත් උඹලා බේරෙනවා දෘෂ්ටිය සහ යෝනිසෝමනසිකාරය වැරදි නම් කොච්චර භාවනා කරත් ලැබෙන ලැබෙන ප්‍රතිඵල වලට පයින් ගන්නවා ගුරුවරට පයින් ගන්නවා ස්ථානට පයින් ගන්නවා ඒක නැත්තම් භාවනා ක්‍රමයට පයින් ගන්නවා එයා හිතනවා මම පච වෙනවා මම තනි වෙනවා මම කොටු වෙනවා ඉතින් මෙතන තියෙන මේ දෘෂ්ටිය පිළිබඳ ප්‍රශ්නේ එහෙම නැත්නම් පෙර දක්ම පිළිබඳ ප්‍රශ්නේ යෝනිසමනස්කාර පිළිබඳ ප්‍රශ්නය චරවචනාන්තයේ දැකලා තියෙන හරියට උන්වහන්සේ වාක්‍යයක් විදිහට මේ අන්ධ බාල අසුතත් පු탁ඥයා එහෙම නැත්නම් දන්නවයි කියලා හිතාගෙන ඉන්න තකතිරෝ ඒ දෙවොල්ලටම එකසිය අනුකම්පා කරනවා මොකද අවිද්‍යාව දෙතාවරව ක්‍රියාත්මක කරනවා එකක් අපපටිපත්‍ය අවිද්‍යාව සාමාන්‍ය කාරණාව දන්නේ දෙක මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව දන්නවයි කියලා හිතාන ඉන්න එක ওই දිගම පස්සේ ඒක හරිම අමාරුයි. ඊයත්තන්ට කොච්චර භවනා කරත් ප්‍රතිඵල කොච්චර හම්බුණත් එයා ඒක පිළිබඳව දෙන අර්ථකතනෙම ආපෝකට කොට වෙනවා. ඒ නිසා මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන එකට යනකොට ඕනෑම ධර්ම සභාවක මේ විභව තණ්හාව තේරෙන්නේ නැහැ කියලා කීප දෙනෙක් අත උසන එක සාධාරණයි. ඒ අතන්ට තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම භව තණ්හාවේ ගැටි. කාම තණ්හාවෙත් නෙවෙයි ඔය විභව තණ්හාව තේරුම් ගන්න හදන අයට තියෙන කාම තණ්හා ප්‍රශ්නයක් නෙවෙයි. නැත්තන තියෙන්නේ භව තණ්හා ප්‍රශ්නයක්. ඒගොල්ලෝ භව තණ්හාව උතුණක් කරගෙන ඉන්නේ. ඒක පදක්කමක් කරගෙන ඉන්නේ. ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතාගෙන ඉන්නේ. ඒක නිසා ඒකට තන තේරෙන්නේ මේක යට බිම්බෝම්බයක් තියෙනවා. මේකට ඩයිනමයිට් එකක් තියෙනවා කියලා තේරෙන්නේ. ඒ ਸਰවඥාන්සේ කාම තණ්හාව වගේම භව තණ්හාවෙත් තියෙන ආදීනව පෙන්නලා එහෙම නැත්නම් වීචිකම කෙලෙස් වගේම පරිඋත් ทาน කෙලෙස් පිළිබඳව කියන ආධිනව පෙන්නලා පරිඋත් ทาน කෙලෙස් වලට යටින් තවත් අනුශේ මට්ටමක් තියෙනවා කියලා කෙලෙස් මට්ටම් තුනක් පෙන්නනවා. ඇත්තටම කියනවා මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සරල සමාන්තරකමක් නැහැ. ඔය කෙලෙස් මට්ටම් තුන. නමුත් නැහැ කියන්න බෑ. ඒ කාම තණ්හාවෙම සීලේදී අපි කාම කාම මිත්‍යාචාරය කියලා එකක් කතා කරනවා. සමාධියේදී කාම ඡන්දය කියලා එකක් කතා කරනවා. කාම මිත්‍යාචාරය කියලා කියන්නේ කායික දුෂ්චරිතයක් කාම ඡන්දය කියලා කියන්නේ නීවරණයක්. ওই දෙක අයින් කරුවට පස්සේ තමයි ඒ පුදුලා පුංචි ස්පාසුවක් ලබන්නේ වතුර කිලිච්ච මිනිහා නහය උස්ස ගන්න පුළුවන් මට්ටමකට අහු වෙනවා කාම තණ්හාව සම්බන්ධයෙන්. නමුත් මේ මිනිසයා විශේෂ භව තණ්හාවට ඒ ඔළුව උස්ස ගැනීම නිසාම ලක් වෙනවා කියන එකයි මේ තේරවාදයේ තියෙන හැංගිච්ච රහස. කාම තණ්හාව දුරු කරපේ කරන භව තණ්හාව වැඩි වෙනවා. වැඩි වෙන්න ඉඩ තියෙනවා. අරක යටපත් කරනකොට මේක මතුවෙන එක හරියට පොල් පිට පාගනවා වගේ කියලා කියනවා. මේ පැත්ත පාගනකොට අර පැත්ත උඩ යනවා. අර පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. ওই දෙක සමබරව පොල් පිටේ ඉන්නවයි කියන එක ඒ පොල් පිට පාගන කෙනාට තේරෙන්නේ නැහැ. එයා ගොඩ වෙන්නෙම බොහොම ප්‍රවේශමෙන් පොල් පිට සමබර කරන්න ඕන. අන්න වගේ මේ කාම තණ්හා භව තණ්හා දෙක අතර තියෙන ඒ පාටලවිල. එතන මේ කතාවට කියනවා කිඹුලා කෑවට පස්සේ කලාතුරකින් මිනිහෙක් ගැලවෙනවා. අතක් කරව ගලවලා දාලා හරි කකුලක් ගලවලා දාලා හරි ගැලවෙනවලු. ගැලවලා යනකොට කිඹුල වතුර ඉඳලා කියනලු තෝ මගෙන් ගැලවෙන්නට මගේ මල්ලිගෙන් ගැලවෙන්නේ. මොකද ගෙදර ඉන්න ඌණා හරිම විසයිල කිඹුල කවුරුනේ. ඒසක් කිඹුල කාපින්න වෙදකම් කරනකොට වටතිර ඇදලාලු වෙදකම් කරන්නේ හුණගෙන් හුණු විස අන්තිම භයානකයි කියලා කියනවා. ඉතින් කට කතාවක් වෙන්නේ නැති. ඒක කාම තණ්හාව කිඹුලෙක් වගේ. ඒකෙන් ගලවගත්තට පස්සේ භව විභව තණ්හා භව තණ්හා විත්තාම සූක්ෂමයි. එයා වැඩ කරන්නේ අර කිඹුලා වගේ දත ගහලා කාලා නෙවෙයි. අම්මතර තාලයකට අර කිඹුලා ඇති කරපු තුවාලයට විස තියෙනවා. ඊට පස්සේ තේරෙන්නේ නැහැ කොහොමද මැරෙන්නේ කියලා. ඒක නිසා කාමතණ්හා පිළිබඳ යම් සාර්ථකත්වයකටපත් වෙච්ච කෙනා. ඒකයි විචා වියාකරණ කියන එක ටිකක් ආධුනිකයර කියන බණ නෙවෙයි යම් ප්‍රමාණයට යම් කිසි කෙනෙක් දන්නවා නම් මේ කාම මිත්‍යාචාරය නිසා ලෝකයට ඇතිවලා තියෙන බයක එනට සදාචාරී සාදපාලු කොච්චරද කියලා කියනවනම් ඒ මනුස්සයා අදිෂ්ඨානයක් ගත්තොත් මම කාමීත්‍යචාරය කරන්නේ ඊට පස්සේ ඒකට කියන අපි සීලය කියලා ඊට පස්සේ මේ පුද්ගලයා දැනගන්නවා කාමීත්‍යචාරය නොකර බෑ ඇතුලේ කාමේ තියෙනවා අපි රහසින් කාමීත්‍යචාරය කරනවා ඊනිදි කාමීත්‍යචාරය කරන ඒකට තේනවා ඒක තරම් නෑ ඉතින් එහෙමනම් කාම ඡන්දය යට කරන්න කාම ඡන්දය යට කරනවා කියන තමයි සමාධිය කියන්නේ මේ විදිහට කාම මිත්‍යාචාරයේ කායික වශයෙන් නතර කරලා කාම ඡන්දයත් සමාජීය වශයෙන් නතර කරලා ඒකත් ඒකාග්‍ර භාවයට හිතපත් වුණාට පස්සේ තමයි මේ භවතණ්ණාව පිළිබඳ ප්‍රශ්නේ මතුවෙන්නේ යෝගාවචරයට. භවතණ්ණාව පිළිබඳව තියෙන භවතණ්ණා කියලා මෙතේ උරතල් කර කර ආලවට්ටම් කර කර හිටපු එක අර කාමතණ්ණාවෙන් කරපු කටයුතු කරලා දෙනවා. නමුත් ඒක පිළිබඳව ලියවිච්ච පොතක් අපි හිතමු භවතණ්ණාව පිළිබඳව ලියවිච්ච පොතක් දැක්කොත් කාමතණ්ණාවේ ඉන්න කට්ටියට පේන්න තියෙන එක නාස්තික කම්මැලි කරන මේ ප්‍රගතිශීලීත්වේ නැති කරන නාස්තිකවාදයක් විදියට. එනිසා මේක පොදු ජනතාවට මේක යන්න විදියක් නැහැ. කවදාකවත් යන්න විදියක් නැහැ. මේක අනිවාර්යම සුළුතරයක තියෙනවා. ඔව් භාවනා කරන යෝගාවචරය ඒකාන්තයෙන්ම දැනගන්න ඕනේ. පළවෙනිම ගොරෝසුම ඝන බහලම දේ තමයි කාම තණ්හාව. මේ කාම තණ්හාව නැති වෙනකොට භව තණ්හාව වැඩ කරනවා. ඉතින් කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා මේ කියන තුන රූපස්කන්ධයට වැඩ කරනවා, වේදනාස්කන්ධයට වැඩ කරනවා, සංඥාස්කන්ධයට වැඩ කරනවා, සංස්කාරස්කන්ධයට වැඩ කරනවා, විඥානස්කන්ධයට වැඩ කරනවා. ඒකේ රූපස් රූපස්කන්ධය අයින් කරපු ගමන් වේදනාස්කන්ධය උග්‍ර වෙලා හිටිනවා. එවිට සංඥාස්කන්ධය උග්‍ර වෙනවා, නැත්නම් සංස්කාරස්කන්ධය උග්‍ර වෙනවා. ඒ නිසා කාම තණ්හාව දුරු වෙනකොට භව තණ්හා වැඩි වෙන්න ඉඩ තියෙනවා. රූපස්කන්ධය කීකරු කරනකොට වේදනා සංඥා සංඛාර වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක හරියට බෙහෙතක් දෙනකොට බෙහෙත් පළවෙනි බෙහෙතට රෝග ලක්ෂණ වැඩි කරනවා. අන්නේ වැඩි කරන වෙලාවේදී ස්පිරිතාලේ හිටියොත් ලේසි. නැත්නම් භාවනා මධ්‍යස්ථානක හිටියොත් ලේසි. නැත්නම් කල්යාණ මිත්‍රයන් අතර හිටියොත් ලේසි. එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකයා කියන්නේ ඕක තමයි භාවනා කරපම් පිස්සු හැදිලා කියන්නේ. එයි භාවනා කරන්නේ. අපි වගේ නිකන් කාලා බිලා හිටපල්ලා කියලා ඒගොල්ලෝ පසකරනවා. ඒ නිසා මේ මාතෘකාව ඉගෙන ගන්නකොට කාම තණ්හාවෙන් භව තණ්හාවට භව තණ්හා විභව තණ්හාවට යන හැටි ඉගෙන ගන්නකොට ආධුනිකයා පරිතද කිරීමේ වැඩපිළිවෙලට එන්නේ. අනිවාර්යයෙන්ම නිත්‍ය භාවනාවකට යන්න ඕනේ. නැත්නම් සතතාභ්‍යාසයට යන්න ඕනේ. ඒ වගේම සප්පාය කරන මොනවද කියලා දැනගෙන ලෝකයේත් එක නොගැටි සප්පාය කරනු සැලලා දීලා අසප්පාය කරනු වයින් කරන්න ඕනේ. ඒ වගේම සක්කච්ඡකාරී වෙන්න ඕනේ. ගරු කටයුතු මානන කළ යුතු දේවල් එහෙම නැත්නම් ආදර කවුරුේ නැමී සිට කළ යුතු දේවල් මේ නෝන්ජල්කමක් කියලා හිතන්නේ නැතුව ඒ தත්ත්ව රැකේ නැත්නම් කාම තණ්හාවෙන් අහුවෙච්ච එක කාම තණ්හාවෙන් ගිලිවුණාම භව තණ්හාවෙන් අහුවෙනවා. ඒක නිසා මේ ආනාපාන සති සූත්‍රයේදී සර්වඥාගේ බොහෝ ලස්සනට මේවා එක එකක් ලුණු පොත්ත ගලවනවා වගේ එක පොත්තක් ගලවලා ඊගා පොත්තට යනවා. ඒක ගලවනවා දිගට යන එකේ පේනවා. ඉස්සල්ලාම සීලෙක පිළිතලා මේ සමාධියක් ඇති කර ගැනීම සඳහා නැත්නම් ආනාපාන සති සූත්‍රය නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි චතුස්කයේ පෙන්වන්නේ ආනාපානය සම්බන්ධ කරගෙන නීවර ධර්ම යටපත් කරන්න ඕනේ එක්ක සමත සමාධිය නැත්නම් විපස්සනා සමාධිය. දෙකේම අවශ්‍ය කරන සමාධිය. ඒ සමාධිය සඳහා කෙලින්ම අපි මුණ දෙන්නේ කාම ඡන්දයට. කාම ඡන්දේ වෙනුවට පහළ වෙන එකට කියන්නේ ඒකාග්‍රතාවය කියලා. කාමච්ඡන්දය කියන්නේ අරමුණු විවිධ කිරීම. විවිධ අරමුණු දිගේ විවිධාංගීකරණය වීම. ඒ නිසා අපි ඉරියව්වක ඉන්න ගමන් ඉරියව්ව මාරු කරනවා නම් ඒක අරමුණක ඉන්නේ නැතුව අරමුණු මාරු කරනවා නම් එහෙම නැත්නම් නිදිගොල මාරු කරනවා නම් සම්බන්ධ වෙලා ඉන්න යාළුවෝ මාරු කරනවා නම් කෑම මාරු කරනවා නම් ඉතින් හරි අමාරුයි භාවනාවක එකලස ගන්න. ඉතින් ඒ සාධක තහවුරු කරන්න. මේ සාධක විචල්‍යයන් ඉෂ්ටිර කරන්න. ඉෂ්ටිර කරලා එක අරමුණක හිත පැවැත්වීම සඳහා ප්‍රාර්ථනා පිටවන්න. ප්‍රාර්ථනා පිටවන අපි ආනාපානෙ හෝ පිම්බීම හැකිලිම හෝ සක්මන් භාවනාය හෝ අරමුණ කොටු කරන්නේ. ඒ කොටු කරන්නේ කාමච්ඡන්දය වැවෙන්නේ වැඩෙන්නේ අරමුණ වෙනස් කිරීම. අරමුණු මාරු කිරීමක සාමාන්‍ය සර්වඥ දේශනාව කියලා තියෙන්නේ ඉරියාපත මාර්ගය. එක ඉරියව්වක ඉන්න බෑ. නැලියනවා. එක්ක නිඳට වැටෙනවා එක්ක සැකපොදවනවා. හරිය ඉරියව්වේ හරියට ඉන්නකොට පාළු ගතියක් දැනෙනවා. තනි ගතියක් දැනෙනවා. අන්න ඒක දැනගෙන ඉරියව්වේම පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ පුද්ගලයා තීරණ පටන් අර ගන්නවා අපිට අර සීල වශයෙන් සමාධි වශයෙන් ඇති කරගත්ත හික්මීම එහෙම නැත්නම් අපි කියන සදාචාරය කියලා ඒ සදාචාරය දිගේම අඬුව මිරිකන්න සිදුවෙනවා. දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට අඬුව මිරිකගෙන මිරිකගෙන යනකොට ඒ පුද්ගලයාට පේන්නේ තමන් විහිං තමන් ඉලිමාංශයට කඳවුරට ගිහිල්ලා දුක් විඳිනවා. එහෙම නැත්නම් පිටේ ඉන්න කාමභෝගීන් හිතන්නේ මේ සැප තියෙද්දී අනවශ්‍ය විදිහට දුක් විඳිනවා. ඉතින් මේක සරුවච්චන් වහන්සේ පරිේශන මට්ටමේ කරා මේට බොහොම සමාන පරිේශනයක් තමයි බේදන්පවල සාමිතුමා ඇති කරලා බාලදක්ෂයන්ට කියලා දුන්නේ. බාලදක්ෂොත් කරන්නේ ඔක්කොම සැප සම්පත් ගෙතර තියේදී කැලේට යනවා. කැලේට ගිහිල්ලා කෝටු දෙක තුනක් එකතු කරලා කූඩාරමක් ගහලා කැලේ ඉඳීමේ වාසියක්. ඒකේ තියෙන සෙල්ලක්කාරකමක් දාගෙන. සතුන් ඉඳද්දි අනතුරු වලට ගත කරගෙන යට කරනවා. හැබැයි ඒ එතුමා කිව්වේ නෑ මේක මේ නිවනක් ලබන කතාවක්. එයා කිව්වේ මේ ඒකාකාරී කාම ලෝකයේ තියෙන විවිධත්වය ගැන. නම් සර්වඥාණන්ගේ අවුරුදු 10 ගානකට ඉස්සලා කිව්වා මේ සියලු සැප දිනෝරට හැරපියා යන රජ කුසේ අතහැරලා දාපන්. අතහැරලා බලපල්ලා ආයෙත් ගිහිල්ලා පොළවේ ඉන්න පුළුවන්. ආයෙ සාමාන්‍ය වාතයේ අග්‍රහණය කළා සාමාන්‍ය වතුර දීලා රටෙක් තඹලා රට්ටු තඹලා දෙන බතක් කාලා ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ ටික ප්‍රත්‍ය පිළිබඳව ඒ හික්මීම නැතුව කාම ඡන්දය කියන එක යට කරන්න බෑ. ඉතින් අද ලෝකේ තියෙන භාවනා වැඩ පිළිවෙල දිහා බලනකොට ඒගොල්ල හදන්නේ උගුරටොර බේස්බෝල්. ඒ කියන්නේ ඇඟට වෙහෙස නොදී දුකටපත් නොවි දුක තේරුම් ගන්න උත්සාහ කරනවා. කවදාකවත් වෙන්නේ යම් කිසි විදිහකට හඳුන්වා දීමක් ළඟා වීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඉතින් අර බබාලට උගන්වන පන්තිය වුණාට තමන් ඇත්ත වශයෙන්ම අදිෂ්ඨාන කරනවා නම් මේ සක්කාය දිට්ඨිය දැනගන්න ඕන, සක්කාය දැනගන්න ඕන, සක්කාය සමුදය දැනගන්න ඕන කියලා තමන් තමන්ගේ පරිතද කිරීම. ඒ තමන්ගේ ප්‍රත්‍ය සම්බන්ධ පරිතද කිරීම නොකලොත් කවදාකවත් මේ කාමයට පහඳින ගතිය නැත්තම් කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලේ වගේ මේ කාමයට පහඳින ගතිය නැත කරන්න බෑ. ඒක නිසා එnde ende ende ende සීලිය අධි සීලක් වඩපත් වෙනවා. එහෙම නැතුව මේ වැඩේ කරන්න පටන් අරගත්තට ඒ හිල්ලිච්ච කූඩේකට වතුර පුරවනා වගේ හරියන්නේ. ඒ වගේම සමාධියක් ආවත් ඒ චිත්ත භාවනා කරත් ඒ චිත්ත භාවනා එnde ende ende අධි චිත්ත භාවනාවක් වෙන්නේ. ඒ ඒ කටයුතු ටික තමයි චිත්ත භාවනා අධි චිත්ත භාවනා කිරීමේ කටයුත්ත තමයි ඔය ආනාපානේ පළවෙනි චතුස්කයෙන් පෙන්නන්නේ වාඩි වෙලා අරණ්‍යගත වෙලා හොඳට කය තැම්පත් කරලා මතුවෙන කාමච්ඡන්දය හෝ මොකක් හෝ භවයේ තමයි භවයේ ස්වરૂපය තමයි මතුවෙන්නේ කොහොමද මතුවෙන්නේ කියලා අරමුණට මතුවෙන්න දෙන්නේ කියලා. ඒ අරමුණ මතුවෙන එක තමයි ප්‍රාණ කියන්නේ. ප්‍රාණ කියන මිනිහකේ අන්තිම අඩියම තියෙන එක තමයි ප්‍රාණය කියන්නේ. ඒක තමයි ප්‍රාණයාම වශයෙන් ආස්වාස් ප්‍රස්වාස ආනාපාන වශයෙන් පේන්න පටන් ගන්නවා. ඉතින් කවුරු හරි බලන්නේ හිතියොත් කය සිත නිස්සද්ද කරගෙන ඉතින් පේන පටන් අර ගන්න මේ සුවාසය අදිනවා. ඇතුල් වෙනවා පිට වෙනවා හුස්ම ගැනෙනවා. ඉතින් මේක විතරක් ඉස්සරහින් තියාගෙන නැත්නම් මේක අරමුණු කරන මූල කර්මත්තානේ කරන භාවනා කරගෙන කරගෙන යනකොට ඒ කාය සංස්කාරයන්ගේ සංසිඳීමක් නැත්නම් ආනපානී සංසිඳීමක් ඒකත් ඔය චුල්ල වේදාල සූත්‍රයේම තමයි අර්ථකථනය දෙන්නේ සංසිඳීමක් වේගන එනකොට එකම අරමුණේ බොහෝ වේලා ඉන්නකොට අරමුණේ ස්වභාවික ලක්ෂණ පත්‍යත් පච්චක්ක ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නකොට සත්පුරුෂයා දැන් භවනාව හරි මධ්‍යම ප්‍රතිපදාර වෙන්නවා කියලා සතුටු වුණාට සතුටු කියලා කියන්නේ ධෛර්ය වුණාට ආසත්පුරුෂයාට ඒකේ තියෙන මේ කම්මැලි ගතිය, පාළු ගතිය, එහෙම නැත්නම් එපා කරන ගතිය දරා කියා ගන්න බැරි වෙනවා. එයා ඊට පස්සේ පුද්ගලිකව උපක්‍රම හොයනවා. නමුත් මේ වෙලාවේදී මේ වගේ අසත්පුරුෂ ගතියක් මතුවෙනවා. ඇත්තටම ඒ පාවෙන ගතිය නෙවෙයි කෙලෙසේ වෙන්නේ. පාවෙන ගතියට එන තරහම තමයි කෙලෙසේ වෙන්නේ. එනිසා ඒක හොඳට දැනගෙන ගියොත් ඒ සංසිඳව ගත්තොත් ඒ විලාවේදී ਸਰුවචන්සේ සඳහන් කරනවා කාම කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන ගොරෝසු සමතෙන් යටපත් කළ යුතු විතර්ක තුනක් යටපත් වෙනවා. ඒක තමයි අපි ඔය නීවරණ යටපත් කරනවා කියලා කියන්නේ. සමතේ කියලා කියන්නේ විපස්සනාව හෝ සම සමාධි සමත සමාධිය විපස්සනා සමාධිය වේවා. ඒක වෙනකොට තමයි හිතේ කයේ ආස්වාස් ප්‍රසවාසයේ සංහිඳියාවක් වෙන්නේ. සංහිඳියා වෙනකොට හොඳට බලන්න පුළුවන් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නැහැ. නමුත් යටට තියෙනවා ඒක නැති වෙච්ච ගමන් තමයි විතර්ක හයක් ඔලුස්සන. ඒ විතර්ක හය යෝගාවචරයේ ಗುಣ කදම්බයක් වැඩි වීමක් වශයෙන් තමයි පේන්නේ. ලෝක විවර විශයෙන් ගත්තොත් ඒක පේන්න තියෙන්නේ ඥාති විතක්ක, අමර විතක්ක, ජනපද විතක්ක, අනවඤ්ඤති පරිසංයුක්ත විතක්ක, ලාභ සක්කාර සම්මෝහන සිලෝක පරිසංයුක්ත විතක්ක, පරානන්තයත පරිසංයුක්ත විතක්ක. ඒ කියන්නේ ඥාති විතර්ක පහළ වෙන්න පටන් අර ගන්නවා දැන් මම මේ විදියට සීලයක පිළිහිටලා යම් සමාධියක පිළිහිටලා ඝර්ෂණයක් නැති පාවත ගමන් කරනවා. අනේ මේක මගේ අම්මට අප්පට දෙන්න නැත්තම්, නංගිට මල්ලිට දෙන්න නැත්තම්, සහෝදරයන්ට දෙන්න නැත්තම්, ගුරුවරයන්ට ණයටින්ට දෙන්න නැත්තම් කියලා අර විවේකයේ ඥාති විතර්ක හිතන එක හිතනවා ඒ යෝගාවචරය පිනක් කියලා. ඉතින් මොකද වෙන්නේ? අර ගිනපු අරමුණක් පැත්තකට යනවා, සතියත් පැත්තකට යනවා, සමාධියත් පැත්තකට යනවා. අර ලැබිච්ච විවේකයේ හොඳට විතර්ක වගේක් හිත හිත ඒක කාම විතක්ක නොවේ නිසා සතුටකටපත් වෙනවා. ව්‍යාපාද විහිංසාව විතක්ක නෙවෙයි. නමුත් මේ ඥාති විතර්කය වර්තමාන මොහොතෙන් තමයි පෙන්නවන පෙළන දෙයක් බවත් ඒක හුදු මනෝ විකාරයක් නැත්නම් විතර්කයක් පමණක් බවත් තේරෙන්නේ. ඒ මොකද අපි හැදිලා තියෙන ඥාතීන් ගැන කල්පනා කිරීම හිතීම හොඳයි කියන මේ සදාචාරය. ඉතින් ඒ නිසා අර හොඳම තැනකටපත් වෙලා ප්‍රත්‍යක්ෂයෙන් පත්‍යච්චපත්පත් වෙලා දැන් චින්තාමය මට්ටමට වැඩිලා ජීෙන් කල්පනා කරන්න පටන් ගන්නවා මේ ඥාති විතර්ක හොඳයි. නැත්නම් ජනපද විතක්ක හිතනවා. එතකොට හොඳට තේරෙන පටන් අර ගන්නවා මේ යන වාතාවරණයේදී ගිය අවුරුද්දේ මේ කාලෙදී මේ මේ තැන්වල ජලබිය, ගිනිබිය, සොරබිය නැත්නම් සුළුසුලම්බිය ආවද ඉව ඇති වෙලා දන්නෙත් නැහැ. ඒක නැත්නම් මේ මේ වෙලාවේදී ඩොලර් එකේ ගාණ වැඩි වුණා. එතකොට පෙට්‍රල් ගණන් ගියා. ඔක්කොම කල්පනා කරලා ඉතින් ජනපදවලින් සිදුවෙන දේවල් අපි සාමාන්‍ය දැන් ප්‍රවෘත්ති කියලා කියන්නේ. ඒ ප්‍රවෘත්ති හිගභාවයේ තදවට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් කොච්චර මේ මොහොත ගැන දැනගෙන හිටියත් මේවා දන්නේ නැතුව කරන්න බෑනේ. නිසා මුඛකින් හරි කමන්නේ මේ ජනපද විතක්ක ටිකක් ලබා ගන්න. එනතර පිරිසුදු දියට ආය බොරදී ටිකක් දාගන්න. එතන අනාකූල ප්‍රවාහය ආය ආකූල කරගන්නවා. ඉතින් කියන ප්‍රවෘත්ති හානියක අපරාධයක් කියන්නේ. ප්‍රවෘත්ති හානියක පවක් කියන්නේ. ප්‍රවෘත්ති හානියක මොකද්ද කියන්නේ දෝෂේ. කියලා ඒක තමන්ම සාධාරණීකරණය කරනවා කාමයක් නොවන බවට. ඒ වගේම අමර විතක්ක පහළ වෙනවා. දැන් නම් මෙතෙක් කල නම් මම බොහොම ලැජ්ජාතාවට මේ මේ විදිහට ලෙඩ වුණා. මීට පස්සේ නම් ආයෙනම් හරියටම මම කැම ටික ගන්නවා හරියටම මම නෑම කරනවා හරියටම මම ව්‍යායාම කරනවා මීට පස්සේ නම් ලෙඩ වෙන්නේ. මම නම් මැරෙන්නේ. කියලා ඒකට පටිතද කරනවා. හිතන්න පටන් ගන්නවා මම නිරෝගී කියලා. ඉතින් දැන් කියනවා එක මොහොතකට හරි කවුරු හරි එහෙම හිතනවා නම් ඉතින් යාගේ බාලකම ඇර වෙන මොකද්ද කියලා. මේකේ කොහොමඩක්ක ගොඩ ගන්න දෙයක් නෑ මේක අසුචි වලක ඉන්න අසුචි පණුව ටිකක් විතරයි. කවදාකවත් නිරෝගී චිත්තක්ෂණ මේ ලෝකේ නෑ. අඩු ගන්න හොඳට මතක තියාගන්න වෛද්‍ය විද්‍යාව ඒක ඒකත් ඒකේ න්‍යායපත්‍රය ඇත්තෙත් නෑ. ඒගොල්ලෝ කවදාක හිතන්නෙත් නෑ. වෛද්‍යවරු විතර ලෙඩු જાතියක් මුළු ලෝකෙම දැකලා නැහැ. මොකද ඒගොල්ලෝ දන්නම අවාපාගෙන ට්‍රයිකෝඩ් ගහන V shape body එක තියාන පොයින්ට් සපත් දෙකක් දාගෙන එළියට එනවා. ඒක ඒක දීලම තියෙනවා. ඒ මූලික ව්‍යාපාර මේ වෛද්‍ය විද්‍යා පොත්වල තමයි රෝගියා ගාවට යනකොට වෙන ලෝකයකින් ආපු කෙනෙක් විදිහට යන්නේ කියලා වෙනම කබායක් අඳගෙන වෙනම මේ මේ වේදනාවක් අතේ දාන උපකරණ දෙක තුනක් අරගෙන ලෙඩස්ට එක සාමාන්‍ය වචනෙන් කතා කරන්න එපා උසස් භාෂාවෙන් කතා කරන්න කියලා. කවදාක සහෝදරකම් කියලා කතා කරන්න එපා. වෙන්නේ හිටින්නේ කියලා. ওই දෙක ඉන්දියාවේ දොස්තරලටයි ලංකාවේ දොස්තරලට කරන්න බෑ. මොකද උන් හැදිලා තියෙන්නේ අයියා නංගි මල්ලි නංගි කියාගෙන. ඒක නිසා ලංකාවේ දැනට තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් කපලා තියෙනවා ලෙඩ්ඩුන්ට අයියානන්ගේ මල්ලි කියලා කතා කරන එක. මොකද ඒක ඒගොල්ලගේ විවස්ථාවට විරුද්ධයි. ඒක පේන්න ඕනේ අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේලු යන්න ඕනේ ඇඳගානට. ඇඳගෙනම යන්න ඕනේ. ඕන ලෝකෙන් තමයි ලෙඩ සුව කරන්නේ. ඒකල කියනවා මයි ළඟට එන්න, පොලිමෙට එන්න, ඔයාට මේ ලෙඩේ තියෙනවා මයි ළඟට යන්න, නැත්නම් මයි මල්ලි ගාට යන්න, අර දොස්තර ගාට යන්න. ඇහුවොත් එimhe කවදා හරි කියලා මේක සනීප කරන්න පුළුවන්ද කියලා ඒක පස්සේ කියනවා. තාම මේ පොත ඇවිල්ලා නැහැ. පොත් කියවනවා තාම. ওই තියෙන ලෙඩේ තටපත් කරලා දෙන්නම් කියලා. එක් එක්කත් ඉන්නවද වань සනීපෙච්ච එකෙක් හෝ දොස්තරගෙන් අහනවන්නේ ඒක ඇත්තටම රෝගේ සනීප කරන්න පුළුවන්ද කියලා බෑ. ඒක හොඳටම දන්නවා. වෛද්‍ය විද්‍යාවත් දන්නවා. බේත් නිෂ්පාදනය කරන එකත් දන්නවා. නමුත් එකම පොලිමේ එකම ලෙඩා කී වාරයක් එනවද කියලා බලන්න. කී වාරයක් වෙනවද කියලා. ලෙඩට ලැජ්ජාවකුත් නැහැ, බේත් කාර්ට ලැජ්ජාවකුත් නැහැ, විදාට ලැජ්ජාවකුත් නැහැ. මෙහි තමයි භව තණ්හා ගැන අපි හිතනවා එදා වැරදුනාට අද ගියාට පස්සේ අමර වෙන්න පුළුවන් කියලා. නොමරී ජීවත් වෙන්න පුළුවන්. ඉතින් සඳහා කල්පනා කිරීම එතන අහිංසක දෙයක් කියලා. ඒක හිතනවා අපි ඇත්තටම ඉතින් මම ගැන බසන්න නැත්නම් මම කවුද බලන්නේ. ඒක නිසා එයා සාධාරණීකරණය කරනවා. ඒ වගේම පරානුත්යතා පරිසංගිත විතක්ක අනුන් ගැන අනුකම්පා කිරීම බොහෝම පළල් මනසක් කියලා හිතා ගන්නවා. gedekka waragaate ලෝකයට පරකාසයි. ඒක නිසා අනුන්ට අනුකම්පා කරන එකට මම දෙන නිදර්ශනය තමයි අද ඉන්න හොඳම ටියුෂන් මාස්ටර්ලා ඔක්කොම විභාගෙ ෆේල් වෙච්ච කට්ටිය. මේ ටියුෂන් මාස්ටර් කෙනෙක් දක්ෂ වෙන්නේ එකම විභාගේ 10 සැරයක් විතර ෆේල් වෙච්චා මේක දක්ෂම ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙනවා. හැබැයි ඌට ඒ විභාගේ පාස් වෙන්න බෑ ලෝකෙට උගන්වන්න. අනිවාර්යයෙන්ම දායකයි. ඒක තමයි ලෝක න්‍යාය. ඒක නිසා අනුන්ට උදව් කරනවා කියලා කියන්නේ gedara marra gaate බේර ගන්න බැරි වෙනකොට කරන වැඩේ. එහෙම නැත්නම් මේ තමන්ගේ කුෂ්ඨේ කහන නිසා තියෙන කැහිල්ලට කොරමදයක්. ඉතින් අපි ලෝකේ කියන්නේ බුදුහාමේ ඒක සමාජ විද්‍යාව. ඒක දේශපාලන විද්‍යාව. ඒ නිසා අපි අනුන්ගේ වැඩ ගැන ව්‍යාවෘත වෙලා ඉන්නවනම් ඒක ලොකු පළල් හිතක් කියලා කියනවා. ඉතින් බුදුදහම කියන මේ කාම තණ්හාව යඩපත් වෙච්චහම මේ ඉස්මතු වෙන රෝග. පරානුද්යත පටසංග. එනතන් අනවඤ්ඤත්‍ය පරිසංවිචිතක කල්පනා වෙනවා මම මේක කල් වැරදි කරා. දැනුම් නැහුවා. උසාවි ගියා. චෝදන ලැබුවා. අවඥාවට ලක් වුණා. මීට පස්සේ නම් දැන් මම දන්නවා හරියට. ආයෙනම් කවදාකවත් මම අවඥාවට ලක් වෙන්නේ නැහැ. මගේ ආත්මය මීට පස්සේ සුද්ධයි. මම දැන් ක්‍රමයේ දන්නවා කියලා අනවංචත්ති පරිසංයුත්තය ඇති කර ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා ඒ කට්ටියට වෙන ලෙඩේ තමයි සදාචාරවාදී. කිසිම දෙයක් වරදින්නත් බෑ, අනුන්ට වරදින්නත් බෑ. කොච්චර හොඳ තිබ්බත් වැඩක් නෑ වැරද්ද විතරයි පේන්නේ. ඊට පස්සේ ආයෙ පශ්චාත්තාප වෙනවා මම මෙහෙම අධිෂ්ඨාන කරගත්ත කෙනෙක් මම කවදාකවත් ආපත්‍යක් කරන්නේ කවදාකවත් මේ බැනුම් අහන වැඩක් කරන්නේ එහෙම කරන්න කිය වැඩි මටත් උනානේ එතෙ එහෙව් මට මේ මනුස්සයා දොස් කිව්වනේ ආ ඊට පස්සේ වෙනමම නඩුවක් ඒ මනුස්සයාට විභව තණ්හා වෙනවයි කියන කහන්න දෙයක් නැහැ ඉන්නෙම පුපුර පුපුර තමයි කොයි වෙලාවෙත් ඉන්නේ පුපුර වල මොකද මම මේ ඊ타ත්ම පේශිතු අනවඤ්ඤත්ති අවඥා නැති තැනට යන්න උත්සාහ කරනකොට මට කිසි සහයෝගයක් දෙන්නේ නැහැ. මේ ඒ වදියට මයිත් එක්ක ආරවුල් කරන්න එනවා කිය කැත්තෙන් පොල්ලෙන් උනත් උදව් කරන්න ඉඩ තියෙනවා. ඒ තමයි ලාභ සංගත, ලාභ සක්කාර සංයුක්ත, පරිසංයුක්ත විතක්ක කියලා જાතියක් තියෙනවා. ඔය අපි හැම කෙනෙක්ම කටයුත්තක් කරන්නේ something තමයි. something එකට තමයි. කවදාකවත් භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභා අජ්ජ මිත්‍රා අත්තට පඤ්ඤා අසුචි මනසා ඒකෝචරේ කග්ග විසාන කප්පෝගේ ඔය කග්ග විසාන සූත්‍රයේ අන්තිම සඳහන් කර තියෙනවා භජନ୍ତି සේවං කිච කාරණත්තා. යමෙක් කවුරුට භජනය කරනවා නම් සේවනය කරනවා නම් මොකක් හරි කාරණයක් සඳහා තමයි. කවදාක නිවන සඳහා නන්නේ. නිවන සඳහා පුද්ගලෙක් නැහැ. නිවන සඳහා හැම ඇසුරු කරන දෙයක් නැහැ. නිවනට ඇසුරු කරන්නේ මොනවා හරි සම්තිං එකට තමයි. වජන්ති සේවන්ති ච කාරණත්ත අත්තත වඤ්ඤා අසුචි මනුසා අර්ථ සිද්ධිය අර්ථය කියලා කියන්නේ අර්ථ සාත්‍ය කියලා කියන්නේ සල්ලි වලට ආර්ථිකයට අත්තත පඤ්ඤා මනුස්සයාට සහජාසයෙන් එන එකක් තමයි යමක් කෙරුවොත් මීයක් ඇදුවොත් අතලෙව කන්න හරි බලාගෙන එවැනිදී ආර්යයන් වහන්සේලා සලකනවා අසුචි විදිය අත්තත පඤ්ඤා අසුචි මනුසා මනුෂයා කියන හැම සතා තුළම කරන දේ යම්කිසි මීයක් කඩලා අතලෙව කන්න බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා. මේ තමයි භව තණ්හා, කාම තණ්හා නෙවෙයි. කාම තණ්හා නම් පැත්තටලා රූප, ශබ්ද, ගන්ධ, රස බලන එක. මේ ඒකට උපේන වෙලාව. ඒ උපේන වෙලාවේදී අපි ඒකට කියන්නේ ලාභ, සක්කාර, සම්මාන, සිලෝක, බුහුමන් යටහත් පහත් ගති උපයන උත්තර කරනවා. ආනේ උපයන කරන හැම වෙලාවෙදීම තණ්හාව තමයි වැඩෙන්නේ. මානෙ තමයි වැඩෙන්නේ, දෘෂ්ටි තමයි වැඩෙන්නේ. නමුත් ඒක අපි කියන ධාර්මික ක්‍රමයට උපයන නිසා කමන්නේ මෙන්න මේ විදිහට බණ භාව කාමචන්ද කාමචන්ද සහ කාමමිත්‍යාචාරයේ දුස්තකලා හිත නැගිටපු ගමන් හිත උඩට ආපු ගමන් ඔය පුංචි විතක්ක හයෙන් එකක් එනවා. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේක හරියට වෙන් කරලා මේක ඇත්තටම ඔය පංචදෝන සූත්‍රය එහෙම නැත්නම් අනිකුත් සූත්‍ර වල තැන් තැන් වල සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සත්පුරුෂ සූත්‍රය, පංසුදෝන සූත්‍රය මේ ටික එකතු කරලා මහිතර පරිසම්බිදා මාර්ග අට කතාවේ විසුද්ධි මාර්ග අට කතාවේ සඳහන් කරලා තියෙනවා මේ නව මහා විතක්ක කියලා. එන්නේ මේ නව මහා විතක්කවල <clears throat> පළවෙනි විතර්ක තුන කියන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේංචා විතක්ක කෙලින්ම රාග ద్వේෂ මොහොත සම්බන්ධයි. ඒවා පහාන සංඥාවෙන් දුරු කරන්න කියලා. එහෙම නැත්නම් සමාධියෙන්ම සමාධියෙන්ම කාමචන්දාදී දේවල් දුරු කරන්න. දුරු කරාට පස්සේ නැත්නම් දුරු කරගෙන යන මාර්ගයේදී මේ ඉතුරු විතරක 6 පහර වෙනවා. ඒක පහළ වුණාට වහාම ප්‍රතික්‍රියා කරන්න එපයි කියනවා. නොආයුතුයි කියලා හිතන්නත් එපයි කියලා කියනවා. අර පළවෙනි වට්ටමේ කැත විතර්ක තුන අයින් කරුවට පස්සේ නැත්නම් අකුසල් මුල් තුන අයින් කරාට පස්සේ මේවා මතුවෙලා මිත්‍ර ස්වරූපේ. එහෙම නැත්නම් ඒකට කියනවා මිත්‍ර ප්‍රතිරූපක ස්වරූපෙන් ඇවිල්ලා අපේ කාලය කාදමනවා. එහෙම නැත්නම් අපේ කාලය මේ වසහායලා ගන්න හැටි දැක්කොත් අපිට තේරෙන පටන් අරගන්නේ මේවා එන්නේ පොඩ පෙරක දෝරුවා. ඔපිනියන් දෙන්න තමයි එන්නේ. එන්නේ බොහෝමත්ම සදාචාරාත්මක වාදයකින් සමාජ විද්‍යාත්මක වාදයකින් දේශපාලන වාදයකින් සහ ආර්ථික වාදයකින් එන්නේ. ඒ නිසා අපි වාක්ව කලාතුරකින් බලාපොරොත්තු වෙන තොරතුරු එහෙම නැත්නම් ඒවට අවශ්‍ය කරන ඉඟි එන්න පටන් ගන්නවා. එතකොට අපි රහසේ අම්බෝ භාවනා කරන සමාගය දැන් හිත පිරිසිදුයි. මට හොඳට ඇත්තට පේනවා හොඳ නරක පේනවා කියලා මෙවුවා රහස එකතු කරගන්නවා. ඒ වෙනුවට ඒ සඳහා බැලිය යුතු අප්‍රමාදය සත්‍ය පිළිගන්න. පිළිගත්තාම විදර්ශනාන විදර්ශන උපක්ලේශ කියලා જાතියක් තියෙනවා. සමාජයේ නම් වංචනික ධර්ම කියලා જાතියක් තියෙනවා. ওই දෙකේ එකට අවුල. වෙන කිසිම ආගමක මේක අඳුනගනත් නැහැ. මේකට උපක්‍රම කියලා දීලත් නැහැ. මේකට පිළිබඳව ලෑස්තිලා ඵලයල්ලා කියලාත් නැහැ. සර්වඥාන්තේ ඒව සේරම ඒ මොකද උන්වහන්සේ දන්නා උන්වහන්සේ සීලයක් ගැන අනුමත කරනවා නම් සමාධියක් ගැන අනුමත කරනවා නම් ওই සීල සමාධි ભેද වැඩිච්ච ගමන් ඒ කෙලෙස් යටපත් වෙච්චාම ඊගාව කෙලෙස් මතුවේ. ඒ මතුවෙන කෙලෙස්යට සූදානම් වෙලා ගියේ නැත්තම් අර පරණ කෙලෙස්යට එහා යනවා. ඒක නිසා කියනවා හේනක් නවදලි හේනක් හදලා දඬුවට ගහලා අර නවදලි හේනේ වෙලාවට අවශ්‍ය බීජ වැපිරුවේ නැත්තම් තනකොළ වැවෙනවා ඉතාම ශීක්‍රයෙන් ඝන බහල වෙනවා. ඒ වගේම කුෂිකර්මයේදී උගන්වනවා එක අවුරුද්දක තනකොළ ගස් ටික මල් වැවෙන්න ඉස්සරලා ගලව ගන්න බැරනොත් හත් අවුරුද්දක් තනකොළ ප්‍රශ්නයක් එනවා කියන්නේ. නිසා ඒවා පුංචි කියලා සලකන්න නරකයි. එන්නකොටම අයින් කරන්න ඕනේ. හැබැයි මේකදී දෙවැන්නේක් හොයන්න එපා. දෙවැන්නේක් හෙව්වොත් අනිවාර්යයෙන් මේකට බාධා කරනවා. දෙවැන්නේක් කැවිතිලා කියන්නේ මේ පරානුද්යත අපට සංයුක්ත හොඳ නැහැ කියලා. ජනපද විතක්ක හොඳ නැහැ කියලා. අමර විතක්ක හොඳ නැහැ කියලා දෙවන්නේ කියන්නේ. නමුත් Taman හිතා ගන්න ඕනේ මම මේ තනිකර ප්‍රයත්නයකින් තමයි මේ සීලයකට ආවේ. එහෙම නැත්නම් මේ කාම මිත්‍යාචාරය මම දුරු කරේ හිතේ කාමේ නැති නිසා නෙවෙයි. තියෙද්දි හික්මීමට. ඊට පස්සේ මේ කාම ඡන්දය කියලා විවිධාංගී කරන අරමුණු දිගේ යන්නේකේ ඒකාග්‍ර කරගත්තෙත් අම්මගේ තාත්තගේ බුදුලිට නෙවෙයි. ලොකු කැපකිරීමකින් මෙන්න මේ අම්මතර තනකොළ ගලවනකොට යකින් විශාල තොගයක් මතුවෙන්න පටන් ගන්නවා. අන්නේ මතුවෙන දේ තියෙන භයානකම තමයි ඒකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා. ඒක පේන්නේ සුහදතාවයෙන්. අද භාවනා ලෝකයේ මේකෙන් පිරිච්ච තනකොළ ගොල්ලක් වෙලා භාවනා කරන අයම ඒ පරානුද්යතා පරිසංගොත්ත උතක්කොට පොර දානවා. මම භාවනා කරන නිසා මම බෝධි පූජාවක් කෙරුවොත් හරියනවා. මම පිරිත් නූලක් ගැට ගැහුවොත් හරියනවා. මගෙන් ආශිර්වාද ගත්තොත් හරියනවා. මට ඒ රෝග සුව කරන්න පුළුවන්. මට ඒ භූතිය අයින් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන ඒ ඒ ඒ ඒ මනස පැත්තක ඒක පිටිපස්ස යන තකතිරු රැළේ කවදාකවත් අඩුවක් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු ඉන්නේ තද වෙහෙසක. මොකේ හරි කවන්නේ ගඟේ ගහගෙන යන එක මොන හරි ගහක එල්ලෙන්න හදනවා. ඉතින් දෙපැත්තම ඇදගෙන වැටෙනවා. ඉතින් ඒකට කවුරු හරි කිව්වොත් එහෙම මේ ශාසනයට පිනක් ඇති ඉස්සරහට ගිය මනුස්සයා කරුණා කරලා මේ කාම තණ්හාවෙන් ගැලවිලා මදි යට තියෙන භව තණ්හාවෙන් ගැලවෙන්න ඕන. ඕක ගැලවුනේ නැතුව ටික කාලයක් පෙන්කල කළ හිටියට පස්සේ ඕක විභව තණ්හාවට වැටෙනවා. එදා මරාගෙන මැරෙනවා. කාම තණ්හාවෙම හේව නැල්ලක් තමයි විභව තණ්හාව කියලා කියන්නේ. අර කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ අනිත් පැත්ත ඉඹින්න බැරි අත කපනවා. ඒක ওই ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාවේ බොහෝමත්ම ප්‍රකටයි. සමාජ සේවා කරන තැන්වල විතර බෙලි කැපිලි කොහෙවත්වත් නැහැ. මොකද එක්කෙනෙකුට ඉස්සලා පැනලා යන්න උත්සාහ කරනවා, පැනලා යන තාක්කල් අඬහර පානවා, බැරදිච්ච ගමන් එක්ක සීදීනසා ගන්න නැත්නම් කවුරු හරි මරනවා. ඉතින් ඒ තරමට යන්න ඉස්සර වෙලා ඒ අතින් බලනකොට කාමච්ඡන්දේ හරියි සෝ. මොකද මේකේ මේ මිනිස්යාගේ විතරයි ඒක යන්නේ නැහැ මේ පවතන්නා. නමුත් බුදුරජාණන්ස් කියන ඒකෙන් අතරලා කරන්නත් බෑ. විද්‍යාව කරන්න හදන කාමච්ඡන්දය සම්පූර්ණ කරලා ඉවර කරන්න හදනවා. බුදුරජාණන්ස් කියන කාමච්ඡන්දයට බෙදීම දෙනකොට කාම තණ්හාව දුරු වෙනකොටම භව තණ්හාවේ නැගී හිටීමක් අනිවාර්යම වෙනවා. විවාහ වුණාට පස්සේ බබෙක් හම්බ වෙනවා. සාර්ථකනම් විවාහය ඉතින් බබෙක් හම්බ වෙනවා තමයි. ඒකට සූදානම් වුණේ නැති වුණොත් එහෙම ඒක අවුල් කරගත්තොත් කාමච්ඡන්දෙට එහාය. ඒවට කියන්නේ මේ භාවනා පිස්සු කියලා නේද. භාවනා කරලාමයි ඉන්නේ. ඒක මේකේ තියෙන මේ සංවේග ජනකදී ඒක එන්නේ හොඳ පින් නැතිවට ගන්න. හොඳ යමක් ඉදිරියට ගෙන යන්න පුළුවන් කෙනාට. ඉතින් ඒක අර ලාභ සක්කාර සංයෝත සම්මාන විතක්ක වල දිගේ තමයි මායя වැඩියෙන්ම ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. එයා දන්න වෙන මොකකින්වත් අල්ලන්න බැරි නම් ලාභ සත්කාර දීපු ගමන් මම දන්නේ මේ පහුගිය කාලේ තියා බලනකොට අහුවෙච්චි නැති කෙනෙක් නැති තරම්. එයාකින් බලනකොට මම බොහොම ගරු කරනවා අපේ අපත්‍චිත් ලොකු ස්වාමීන් වහන්සේට ලෝ ලංකාවට හිටපො හොඳටම දන්න හොඳටම හැකියාවක් තිබුණ කෙනා මොන්නම විදියකින්වත් එක කියාපාන්න ගියෙත් නැහැ හෙලි කරෙත් නැහැ මගේ විවේකයේ වටිනවා ඒක නිසා ඉන්න ශිෂ්‍ය પરම්පරාවට කිව්වේ ගෝලි වැඩි කරන්න දඟලන්න එපා ස්ථාන ඇති කරන්න දඟලන්න එපා වකරන්න කරන්න වෙන්නේ අර ගීගේ අතහැරීමේ ඇතිවෙච්ච විවේකේ නැති වෙනවා ඔය කවුරු ස්තුති කරත් ඔය කිසිම කෙනෙකුට උඹට විවේකේ දෙන්න බෑ. ඔයගටට පුළුවන් පොඩ්ඩක් විවේකයෙන් විනාඩියක් අයින් කරන එක විතරයි. ඒගොල්ලෝ ඇවිල්ලා බොහොම ඉහළ මට්ටමින් කතා කරලා කරන්නේ අර විවේකයෙන් කැලක් අයින් කරන එක. ඒ නිසා ඒකෝ චරේකක්ද විශානකක්. තඛං වේනගේ තනියඟ වගේ හැසිරෙන්න ගියොත් ඒක අර තේරවාදයක තියෙන නෛර්යානිකත්වයේ ගැඹීරත්වය පෙන්වනවා. එහෙම නැතුව අපි මේ භාවනා කරන යනකොට එන මේ පුංචි පුංචි හැකියාවල් කුංචි කුංචි ජනප්‍රියතාවයන් දැන නොදැන ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් අපි මාරපාක්ෂිකද එනතම් ධර්මපාක්ෂිකද කියලා මොන විදිහකට කියන්නේ. ඉතින් ඉතින්දී අර වැඩි හිටියෙක් අවශ්‍යයි. මඟ පෙන්වන්නෙක් අවශ්‍යයි. දොස් පෙන්වන කෙනෙක් අවශ්‍යයි. මොකද ඒ කෙනා තමයි නිදීනංව පවත්තාරං යන් පස්සා වජ්‍ය දසාවිය. නිදියක් පෙන්වන්නා වගේ මේ මොනවාද මේ නිධානයක් පෙන්වන්නා වගේ දැකලා කියන වැරද්ද උතෝතන ගියොත් ඔබ කවදා හරි වැටෙනවා. අනේ එහෙම කෙනාට තමයි මේ රත්තරන් මුද්දක් දාපතිකින් ඩොක්කක් කන්න ඕනයි කියලා කියන්නේ. ඩොක්කක් කනවා රත්තරන් මුද්දක් දාපතිකින් ඕනයි කියලා. අන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගල කවදාහකවත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ගුණ කියන්නේත් නැහැ. කාම තණ්හාව පමණක් නතර කරලා ඉන්න දෙන්නේ නැහැ. මොකද ඉතින් පස්සේ තමයි ඇත්තටම අර බරපතල ප්‍රශ්නේ. භව තණ්හා ප්‍රශ්නේ. භව තණ්හා ප්‍රශ්නේ මෙහෙම නැල්ල තමයි විභව තණ්හාව. ඉතින් සා භාවනා කරන යනකොට විශේෂයෙන්ම විපස්සනාට පෙළඹුණාට පස්සේ සම්මසර ඥාණය කියන මූලික විපස්සනා ඥාන ලැබලා විපස්සනාට පෙළඹිච්ච ගමන් අපිට පේන්න තියෙන සාමාන්‍ය කියනවනේ කියන්නේ ඊට පස්සේ විපස්සනා නිකම්ම ගෙනියනවායි කියලා. ගෙනියනවා තමයි. හැබැයි දෙපැත්තේ හැම වෙලාවෙම අනතුරුදායක ස්ථාන දෙකක් තියෙනවා. එක්ක ලාභ සත්කාර වැඩි කරනවා ඒක නැත්නම් අඩු කරනවා මැදමාව තෝරනවා කියන කමාර. ඒ නිසා මේ විදර්ශනා උපක්ලේශ කියලා જાතියක් තියෙනවා. ඒ වගේම මේ විතක්ක જાති වර්ගයක් තියෙනවා. අන්‍යව පිළිබඳව ලියවිච්ච කරුණු පසුගිය අවුරුදු 20 30 ඇතුළත දැන් වැඩි වැඩියෙන් එළි වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ භාවනා කරනවා කට්ටිය. ඒක කවදාකවත්ම බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි තමයි කියන්නේ. දැන් දේව රහසක්. අපි මෙතකල් හොඳයි කියන හිතපු දේවල් වල තියෙන වංචනික ගති. අපි මෙතකල් මිත්‍රයි කියලා කියපු දේවල් තියෙන මිත්‍ර ප්‍රතිරූපක ස්වરૂපය. ඉතින් ඒක හොඳට තේරුම් ගන්නකොට හිතෙනවා මේක සර්වඥාචි අවබෝධ කරලා මේක තමයි කියලා දිය යුතු ප්‍රධාන රහස කියලා අනිකුත් ආගම් වල නැති ගැඹුරට යනකොට මෙවුවා පිළිබඳව දැනගෙන ඉඳලා එළඹ සිටීම සහ මෙවට අප්‍රමාදී වීම. නැත්නම් සතිය. එහෙම නැත්නම් අප්‍රමාදය විතරමයි චෛතසිකයන්ගෙන් මෙන්න මේ වෙලාවවල නොසැලී සිට අපිට පහන් කරනවා වගේ උදව් කරන්නේ. දැන්බක් වගේ උදව් කරන අනෙක් සියරම චෛතසික හොඳ නරක දෙකම තියෙනවා. මේ නිසාම දෝ මේ අටුවාව නැත්නම් මේ පසුකාලීන ආචාර්යවරු සතිය සෝබන චෛසිකක් විතර දාලා තියෙනවා. ඒ කියන්නේ සතිය හැමදාම හොඳයි කියලා. ඒකේ මේ පෙළඹිච්ච එක නම් හිතා ගන්න පුළුවන් මේ වගේ ක්‍රමයකට නමුත් ਸਰවඥාන්සේ එහෙම සතිය නිවන කියලා පෙන්නලා නැහැ. සතිය දුක්ඛ සත්‍යම තමයි. නමුත් සතිය තමයි අනිකු සීරම ක්‍රීඩකයන් ඇදගෙන වැටෙද්දී මේ බැටන් එක අරගෙන ඉස්සරහටම යන්නේ. ඒක නිසා අපි අනිකුත් සෑම දෙයක්ම කරනකොටම ඒ සතිය ඉස්සර කරගෙන යනවනම් අර අපි වවන ගුණවල එකතුවක් තියෙනවා. එහෙම නැත්නම් මේ විසිරි යන්න ඉඩ තියෙනවා. විසිරි ගියාම එන තරහවට තමයි විභව තණ්හා කියන්නේ. ඒකට තමයි භාවනා කරන අයට කලකිරිලා දාලා යනවයි කියලා කියන්නේ. ක්‍රමේ පාවෙනවා, අරුමුණේ පාවෙනවා, ගුරුරේ පාවෙනවා, ස්ථානේ පාවෙනවා. එතකොට ඇත්තටම හරි අහිංසකයි. ඒ අටුවාචාන් වහන්සේ කියනවා මේ මිනිස්සේ සියල්ල විෂිකරත් භාවනා විෂිකරන්නේ නැහැ කියලා. මේක කරන්නේ භාවනා දියුණු කරගන්න කියලා. මේ පස්සේ පශ්චාත්තාප වෙනවා උච්චරෝග වෙනස් කරයි කියලා වෙනසක් නැහැ. හිටියත් කරන්න තිබ්බා. යන්න පුළුවන් කරගෙන. නමුත් ගියයි කියලා දෝෂිකුත් නැහැ. භාවනා දියුණු වෙනවනම් වෙන්නේ මොකද්ද? ස්ථානේ වෙනස් වෙච්ච ගමන් භාවනා කැදෙනවා. එදින සමයක විශාල විෂම චක්‍රයක් වැඩ කරන්නේ. ඒ නිසා තණ්හාව ගැන දන්නවා කියලා හිතන්න එපා. ඒකේ තියෙන මේ මුණක් තුන දැනගන්නකොට තණ්හාවමයි ද්වේෂය කියලා කියන්නේ හිතාගත්තොත් අපිට වෙනවා ඒකට බුදුහාමුදුරුවෝ දිවදිකේ කතාවක් කිව්වයි කියලා හිතන්න. මොකද අපි දන්නේ තණ්හාව ද්වේෂයේ හරස්කඩ මේ විරුද්ධ කාර්යය විදිහට. නමුත් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ගැන තුන් දෙනාම එක මල්ලේ තියෙනයි මල්ලක් වගේ. එකකින් එක තමයි හැදෙන්නේ. කාම තණ්හාව නිසාමයි භව විභව තණ්හාව වෙන කාම තණ්හාව කියලා කියන ඉදurang පිනවීම භව තණ්හා කියන සීදීනස ගැනීම. දෙකම එකමයි. සීදීනසා ගන්න විශාල වශයෙන් Tamanට ආශ කරන කෙනෙක් තමයි. අනික කෙන සීදීනසා ගන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දන්න අර සරල ඉගැන්වීම ඉස්සරහට ඉස්සරහට යනකොට විවිධ අර්ථකථන ටික යන නිසා තමයි මේ විසාක උපාසකතුමා ගිහිල්ලා අහන්නේ මේ සක්කාය සමුදය සක්කාය සමුදය කියන්නේ මොකක්ද කියලා. එතකොට කියන්නේ කාම සීයතිඩං කාම තණ්හා භව තණ්හා වාපනි. විභව තණ්හා යායන් තණ්හා පෝනෝ භවිකා කම් නන්දි රාග සහගතා. යම් තණ්හාවක් වෙනවද පුනර්භවයක් ඇති කරනවා. ඒ තණ්හාවේ මේ කාම තණ්හා තියෙන දෝෂය තමයි මේ චිත්තක්ෂණය ගැන කෙරුවට අනිවාර්යයෙන්ම ඒ ලැබපු රූප ශබ්ද ගන්ධ රස ඊගා චිත්තක්ෂණ ලබන්නේ කොහොමද කියන ආශාව භවනෙට්ටිය අනිවාර්යයෙන්ම කාම තණ්හාවේ තියෙනවා. භව තණ්හායක බරපතල විදියට කියනවා. ඒක ඒකල්ල විවස්ථා හදන්නෙම මත්තට හෙල්ලෙන්නේ නැති විදියට මේක හදන්නේ. නැල භව තණ්හායි ඝන බහල වෙලා. ඒ උදේ කැරකිලා ආවට පස්සේ තමයි බ්‍රහ්ම චක්‍ර කැරකිලා නැත්තම් අපි කියන බූමරංගේ කැරකිලා ඉල වදින වෙලාවට තමයි විභව තණ්හාවක් එනව හැම එකකින්ම Tamanට අනුන්ට සහ මත්තට වර්තමානට කියන මේ අනා ගැනීම. පැතිරීම ඉදිරි පැතිම සිදු කරනවා. මොහොත ਸਰවචනංශයෙන් පෙන්නන නිරාමිෂ සුඛ සහ අවේදිත සුඛ කියන එක ඊගා චිත්තක්ෂණය හම්බෙයිද කියලා කියන්න බෑ. නිවිවලයි නිව ධානය තිබුණාට ඊගාව මොහොතේ තියෙදි කියන්න බෑ. ඒ පිළිබඳ සැලීමකුත් නැහැ. උපේන හැටි දන්නවා. අවේදේශ සුඛයට ගියාම එහෙම කාලයට සහ දේශයට උත්තර බැඳීමක් නැහැ. ඒක නිසා ව්‍යාකරණයක පෙන්ලා දෙන්න බෑ. ඒ නිසා දැනට දන්න කාම තණ්හා පිළිබඳ යම් ප්‍රදේශයක් තියෙනවනම් ඒක දැනගෙන ආධිනව දැනගෙන ඒක දුරුවන් කරනකොට මතුවෙන්න පුළුවන් භවතණ්ණා පිළිබඳ අවදි භාවයක් ඇති කරගන්න නම් මේ සූත්‍ර වල වටිනාකමක් තියෙනවා. එතන සරුවඥාන්සේ පෙන්වන විදිහට සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා මේක සත්‍යයක්. ඒ සත්‍යයේදී කල යුත්ත මොකද්ද බලන්න. කාම තණ්හාව යටපත් වෙනකොටම මේ යක්ෂයෙක් මතුවෙන්න ඉඩ තියෙනවා. එක්කෝ භාවනාය තියෙන ප්‍රීති සුඛ එහෙම නැත්නම් ද්වේෂය. ඒ පාකම. ආනීදී කටයුතු කෙරුවොත් විතරක් මේ විභව තණ්හාවක් දැනගෙන මේ මොන જાතියෙන් ගත්තත් මේ තණ්හාව කියන එක දුකක් ඇති කරන සක්කාය දිට්ඨියක් ඇති කරනවා කියලා දැනගත්ත දවසට මේ මනුෂයා මේ ලෝකෙට ගැලපෙන්නේ නැති ලෝකෙන් කොන් වෙච්ච තැනක් පාටපත් වෙනවා. නමුත් සර්වඥාන්සේ පිළිඅර ගන්නවා මේක සාමාන්‍ය බුද්ධියට සලකලා එහෙම නැත්නම් කියනවා නම් ගැලවිඥාව දැනගෙන යනවා නම් කිසි කෙනෙකුට මේක නොඇඟෙන්න අඩුගානේ කාමයටවත් නොඇඟෙන්න කරන්න ඒක ඒක සත්පුරුෂත්කම. ඒ සඳහායි අපි එවැනික දේවා කරපු මිත්‍රව ආශ්‍රය කරමින් ගුරුවරු ඇසුරු කරමින් මේ බණහමින් ඉදිරියට යන්නේ. ඒ ශාකරගෙන යන වැඩවලට මේ ධර්ම කොටසත් එකතු කරගෙන ඒ හරියනකොටම තුන ලකුණු නියමාකාරයෙන් කියව ගන්න නැත්නම් හරියට දැනගෙන කටයුතු කරන්න මේක හදා බෙදා ගන්න යන්නත් එපා. මේ මට්ටමේ නැති කෙනෙක් වාටපත් වෙන්න මේ අද බණ ටිකත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව නතර කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් පැයක පැයක වැඩි පොතක් වැඩි වගේ කාලයක් ගත වෙන ධර්ම දේශනාව සඳහා ඉතින් ධර්ම දේශනාව මාරේ ඒ අවස්ථාවේම කලේ කීජ ප්‍රකාශන හෝ ප්‍රශ්න විවිචන තියෙනවා කරුණාකරලා අපි ඉදිරිපත් කරගනිමු එහෙම නැත්නම් අපි පේන පේනට පින්දීමේ ඥාතින් ජීවත් කිරීමෙන් අපේ දේශ ආතවන සතිවාර સમાප්ත කරනවා යෝජනා කාය ඵලයේ කාම හේතු. කාම හේතුව නැත්නම් කාමයේ තමයි ඒකට නිසා මේ සමුදේ කියන්නේ උදේට හේතු වෙන දේ කාම ඇති කකාය කකාය ඇති වෙන්නේ කාම නිසා. කාම හේතු කරගෙන දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කරන දුක්ඛ සත්‍ය වෙන සක්කාය සමුදය වෙන්නේ කෘෂ්ණ. ආම්ලෝ විද්‍යාව විද්‍යාව කියන විස්තර කරනවා එතෙන්දී මේ ඉන්ද්‍රයන්ගේ ධර්මතාවය මේ ආමකම්ම බව ඇතිවෙනවා බවකම්මාව කියනවා ඒ කියන්නේ එතන අදහස් කරන්නේ බවකම්මා කියලා මේ රූප බව කියන එකද නෑ ඉස්ලාම කියුව එක වැරදි ඉස්ලාම බව කාම බව රූප බව විරූප බව ආරූප බව විස්තර කරගෙන මම මේකට විතර කරේ නෑ මම කියුවේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒ තුنين අදහස් කරන්න ලොකුවා කියන එකද මම කවුව ලොකු සානසගේ ගිහින් ඉන්න කාලේ. ඉගෙන කාලේ මට කෙනෙක් කිව්වා මේ ගියා මේ ඉතිරිද මම බැවිදලා නැහැ. ඔබ ගැන මට කිව්වා කියලා. ඒ මන් දන්නා ඉතින් ඔය කරි පටලයි. ඊට පස්සේ ගෝම ලොකු සංජානකට පදයන් ඔබ ලොකු වැඩක් වෙන්න තියෙනවා. පුළුවන් නම් අරූප රාගය කියන්නේ මොනවද කියලා අහන්න. අරූප රාගය කියන්නේ මොකක්ද? හිතනකයි වාඩි වෙන්නේ. ඉතින් මම කොහොමද වන්නන්නේ පන්ත. ඉතින් මම ඔය මේක කියනවා මේ සූත්‍රේ පාඩේ මේ ජහාති වර පාර උරගෝ ජින්නමෙ තචම් පුරාණ. ඒ ඒ උරග සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ප්‍රතික් හැවහලන්නා වගේ උත්තම් භාගයේ සංයෝජන අතහන ඒක රූපදාගාරු වගේ මානසික සංචය තියෙනවා. මේක යන්තම් මම දැනගන්නා අනුපදාය කියන්නේ මොකක්ද කියලා. ඒක අරූප භවයේ නැති ආශාව. මොකද අරූප භවය ගැන හැඟීමක්වත් නැත්නම් කොහොමද මට ආශාව තියෙන්නේ. ඒ නිසා මට තේරෙන භාෂාවෙන් කියන්නේ. තේරෙන්නේ අරූප ධම්ම සංවේදන ධර්ම පහෙන් ඔබ තියෙන්නේ පහ ඒක කොතනද මට ඇඟෙන්නේ කියලා. ඒකෝ යක් දන හෝ නොදන අරූප රාගයක් තියෙනවා. අරූප භව පිළිබඳව භ්‍රම ලෝක පිළිබඳ ආශාවක් තියෙනවා. ඒක නැති කිරීම කියන්නේ. මොකද ඒකෙන් නම් මට කිසි හැඟීමක් එන්නේ නැහැ මට මේ රූප භවයක් පිළිබඳව දිවි රූප ගැනත් කියනට hina යනවා. මේ මේ පෑගෙන අසුචි ගොඩක් මට හොඳයි ඔය පේන්නේ නැති දිවි රූප. එතන ඉතලා මගේ හැටි. මොකද්ද මන්සන්නේ මොනවා හරි ඔය විඥාන ගැන කියනකොට මේ තියෙන විඥාන මට හොඳයි. ඒක මොකක්ද තේරෙන්නේ. ඉතින් ඒකට පස්සේ උගා කල් කියලා තමයි තාම මම කියන්නේ මට ඒක කාටවත් කියලා දෙන්න තරම් ලකුණු තියෙනවා කියලා. ඒ වගේ තමයි රූප භව අරූප භව පිළිබඳව තියෙන දේවල් ඒවා ඇත්තටම තැනක් සහ වේලාවක් වශයෙන් ලෝකේ හොයන තියෙන දෙයක් නැත්නම් මනස විකාරයක්. අරකින් හදාගත්ත සංඥාවක් විතරද කියලා. වැඩිවසක වුණ කන පැයෙන්න ගන්න. එහෙම නැහැ අපි මේ දන්නේ. සාකච්ඡාවනේ කරන්නේ ඒක දෙයක් නැහැ. නෑ ඒකදී ආත්මයක පැහැදිලි කරගත්තාම ප්‍රශ්නකුත් නෑ උතන උත්තරේ තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපි මේ ඉස්සරහින කාමතං කාමචන්දත් එක සටන් කරාට පිටිපස්සෙන් යන බව බව කැමැත්ත ගැන දන්නේ නෑ. ඒකෝට අපි අහුවෙලා ඉවරයි. උසජන්ස් කියන්නේ යන්න ඉස්සලම දැනගන්නේ බැටලියන් තුනක් ඉන්නවා උතන. ඒ ඉස්සරහාම ඉන්නේ නිකම්ම නිකම් වොලන්ටියර් සර්විස් එක. ස්විච්චා සේවය ඔයතනදී. ඕක මොකක්ද ඔයාලටපත් කරනවා. ඊට පස්සේ යන්නේ රෙගියුලර් මේක. ඊට පස්සේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එක. ඒ නිසා අම්බෝ ඉස්සරහම එන කට්ටිය නතර කරුවා කියලා කියන්නේ නිකුලාමයකට ලෑස්තිලා ඵලයන්. ඒගොල්ලෝ එන්නේ හොඳටම ආයුධ දැනගෙන අරගොල්ලෝ ඉතින් කාම ආරක්ෂක වටේනේ. උන්ියානපත් කරන එක අලකොල්ල රන්දත් ඇහැඳියා වගේ කරතැයි. කිරුවට පස්සේ තමයි නියමෙ කියන්නේ. එදාට අපි තේමන්නේ කිව්වොත් පස්සේ හැරුණොත් ඉතින් ඉඳලා කාව තමයි. මේ ප්‍රෝග්‍රෑම්වලදී දෙන ප්‍රශ්නයක් වෙනවා. ඒ එතන රූපව අනුභවවම සහ උපදින සමාධිය මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන දක්වා මේ උපදින සමාධිය ආර්යෝ සෝවාන් පරේ වූ පුද්ගලයන්ගේ මෙහාට වැඩෙන හතරවෙනි ධ්‍යාන දක්වා සමාධිය එනෝ මාර්ගඵලලාභී කෙනෙකුට කියන සමාධියක්ද ඒක හතරවෙනි සමාධිය කියන්නේ එහෙම නැත්නම් තුන්වෙනි සමාධිය කියන්නේ එහෙම නැත්නම් එහා ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ඒක පිළිබඳව මට දෙකක් තියෙනවා. සර්වචනාංශේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණා පළවෙනි ධ්‍යානෙත් ධ්‍යාන තුන්වෙනි ධ්‍යානෙත් ඇත්තටම පස්සේ සමාපත්තියම තිබුණා. තිබුණාට ඒක පස්සේ සර්වචනාංශේ නිවන් දැක්කට පස්සේ ඒක උන්වහන්සේගේ ආවේගමයට වර නැගුවා. සත්‍යපේක්ඛා පාරිසුද්ධින් චතුත්ථ ධ්‍යාන සමාධිය කියන්නේ. හතරවෙනි ධ්‍යානෙ ලැබුණාට බෑ ඒක සතියෙන් සහ උපේක්ඛාවෙන් පන්නරේ තියලා තියෙනවා. ඒ කියන්නේ සමාධිය ලැබුවට මේක අවසානයේ නිවෙනවා කියන දැනීම තියෙනවා. නැත්නම් ඊට ඉස්සෙල්ලා තියෙනකොට තිබුණේ ඒක අනිෂ්ඨාව කරන්නේ. ඒකමයි ඒකම කිසිම බ්‍රහ්මයට සම්බන්ධ වෙන්න පුළුවන් ගන්න. දැන් ඉන්නේ ටිකට් එක එනකන් අනිත් එක ඔක්කොම හරි පේපර්ස් ලෑස්ති. ඒක නෑ. ඉතින් ඒක චතුත්ථ ධ්‍යාන සමාධිය සතිපේක්ඛාවේ ආර්ධ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා අරකම තමයි හැබැයි අරකම නෙවෙයි. අර සමාධියමයි ඒ සමාධිය පිළිබඳ දෘෂ්ටි ප්‍රශ්නයක් තියෙනවා. මානසිකාර ප්‍රශ්නක් තියෙනවා. මේ ලැබුවට මේක උපකරණයක් පමණයි නිවන නෙවෙයි කියන හැඟීම තියෙනවා. එතකොට මේ බුද්ධිලේක වාසියට ප්‍රයෝජන ගන්න මිසක මෙතන ලැබුණයි කියලා නතර වෙලා ආස්වාද කරන්නේ නැහැ. ඊටසම පාදක කරන්නේ. පාදක කරන දැනුම කියෙද්දි පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ කියලා කමන්නේ. දෙකෙන් තුනට ගියට කමන්නේ. තුනෙන් හතරට ගියාම එන්නේ එන්නේ පාදක අඩු වෙනවනේ. නමුත් හතරට ගියත් ඒක නිෂ්ඨාව නෙවෙයි. ඒක ගන්නට උපකරණයක්. ඊට පස්සේ ප්‍රශ්නේ 6 වෙනි 7 වෙනි 8 වෙනි සමාපත්තියට ගියත් ඒක තවත් යම් කිසි ප්‍රමාණයක සුද්ධියක් ඇති කරලා දෙනවා. ඒක වාහනේ හොඳට එයා කන්ඩිෂන් කරලා ඒ වගේම සකප් සෝබර් දාලා හදනවා. නමුත් ඒක වාහනයක් විතරයි අවසානයේ අනකරන්නේ. මේ උපේක්ඛා සතිපාරිශුද්ධි කියන වචනය දැන් කාලේ දෙකින් දෙනෙක් විශේෂ අර්ථකථන දෙනවා. ඒකින් තමයි කියනවා බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ විපස්සනා නෙවෙයි සමාධියමයි. මේ කතාවේ තේරුම ගන්නේ සමාධිය වර නැගුණා. වර නැගුවේ විපස්සනාගෙන් තමයි. ඒ නිසා සමාධිය පැත්තෙමුත් අර්ථකථනයක් දෙන්න පුළුවන්. හැබැයි එතකොට වෙලා තියෙනාද පවතින ක්‍රමයට තට්ටු වෙන නිසා මිනිස්සු කෝප වෙලා ඉවිසලා එනවා. නැත්තම් ඒ මේ සමාධියම අරගෙන ඒක හොඳට ගැල්වනයිස් කරලා රේන්ෆෝස් කරලා හදලා දුන්නා බුදුහාමට මෙන්න මේ සමාධිය තියෙනවනම් ඒ මුදින එතන නතර වෙනවා. උපේක්ෂා සතියේ අතර උපේක්ෂාණම් අතර කියන කොහොමඩක්වත් තියෙනවනේ. තුන්වෙනි ධ්‍යාන තියෙන සුඛයත් අයින් කරුවට පස්සේ ඒක එකඟතා තියෙනවා. ඒ ඒකාග්‍රතාවයේ මත් වෙන්නේ නැතුව මෙතන සත්‍යයක් පිටවගත්තොත් ඒක නිසා මේ මේ මත මේ කාලේ පහළ වෙනවා කියලා කියන්නේ මේවා පිළිබඳ කවුරුත් වගේ වෙනකට වැඩි පොත කියලා නතරලා නැහැ මට තියෙන්නේ. උත්සාහ කරනවා. උත්සාහ කරනකොට මේවට පිළිබඳ විවිධ පැති වලින් අර්ථකථන දෙනවා. ඒ නිසා අපි අපි අපිට විකල්ප වැඩි යනවා. අපිට ගොඩාක් මේ ඕජාව ලැබිලා තියෙනවා. මේ ඕජාව නරකට පාවිච්චි කරලා විරව ගන්න බැරි තරකට ගන්න එපා. ඒක වාසියට ගන්න. ඒක උසුළු හොඳට බලන්න ඕනේ. යා මොන මොන උපකල්පනයේ මතින්ද කතා කරන්නේ? මොකක්ද ඔබ කරන්න හදන්නේ? තව කෙනෙක් තව උපකල්පනයකින් කතා කරනවා. මේ දෙක හරියට තේරුම් ගන්න නැතුව මේ කතා කරන වචන ගත්තොත් ඉතින් අරකට මේක විරුද්ධව කැපෙන්නේ. සමාධියත් සංඥාවක් සමාධියේ වෙනස් කරනවා يعني ප්‍රඥා විද්‍යාවන් දෙකෙන් ප්‍රඥාන් යෝගී විශ්වවිද්‍යාලයේ නිර්විකල් සමාධියට ප්‍රවේශ කරනවා. ඒක ඇත්තටම එහෙම අපිට ගලපන්න අපිට සුදුසුකමක් නැහැ. අපිට දෙකක් ගලපන්න විදිහ නෑ. එයාට ඉස්සර නිර්විකල් සමාධියක් මොකටද ප්‍රතිපලයක් වශයෙන් ගත්තේ ඒ සඳහා ක්‍රමවේදෙ මොකද්ද පටන් ගත්තේ කොහොමද දේරම ස්ටඩි කරන්නත් අපිට කාලෙ බඳි. එක ජීවිතයක්මයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ඒක එහෙම අවසාන නිස්සතාවට යන්නේ මේක සමාධි කියලා කියන්නේ සත්‍යයටත් සීලයටත් ප්‍රඥාවත් අතරමැද එකක්. මේක පලංචයක් විතරයි. පංචිතය දැක්කලා ඒක බොහොම ලස්සනට වර්ණනයි. අර තිබුණා සාමාන්‍ය බුදුහාම පහළ වෙන ඉස්සලා තිබුණ එක පවා ඊළඟට අවශ්‍ය විදිහට හදලා ඔප්පල ගත්තා. ඒකත් පරිණාමය. ඒ පරිණාමයකයි අරකයි දෙක ගලප ගලප ඉනවයි කියලා කියන්නේ අපි ආයතන සමාධිය තවුලා කියලා කියන්නේ. අපිට සිහින හොය ඔක ගත්ත ගත්තා ඉතුරුට එකන පලයන්. අපි දන්නවනේ දැන් අරකට යන්න ඉඩ තියෙනවා. මොකද නිර්විකල්ප සමාධියක් කියලා තිබුණා. උදාහරණයක් අහක දැම්මේ නැහැ. අහක දැම්මේ නැහැ. ඒ වෙලාවේ තුන හොඳ බාඩයක් ඒක. මෙච්චරම මාකට් එක හොඳ බඩු නැති වෙලා හොඳයි. ඒ උදාහරණයක් ගිහලා මේ මාකට් එක හදලා ඒක තවත් මාකට් එකක් දිනු කරලා ප්‍රොඩක්ට් එකක් දිනු කරලා ඉතින් එහා පැත්තට ගිහිල්ලා ලෝකෝත්තර පැත්තකුත් පෙන්නපු නිසා අපිට කල්පනා කර කර ඉන්නවා කියන කියන්නේ විචාරක පුරුදු කරනවා. නැත්නම් සැක කරනවා. එහෙම නැත්නම් විචිකිච්ඡා පන්නනවා. භයානක දෙයක් තමයි මෙච්චර ලස්සන ඉදහම් වෙච්ච දාගේ කාර්ය කරගෙන තියෙන්නේ. අරමුණු තුලම එනකොට අරමුණු තුලම තීරණය වෙනවා අර ඔය ඔය හයර දාලා බලන්න දැනපද විතක් අමර විතක් ඒ ඔක්කට අවු වෙනවා. ඒකට අවු වෙනවා. එතකොට කිඹුලකින් බේරිලා ඇවිල්ලා උහුණට අවු වෙනවා. ඒක පේන්නේ අයියෝ උහුණ නම් මොකද පූසත් කණේකනේ කියලා හිතනවා. අන්තිමට බලනකොට වට වෙලා කොක්කට අහු වෙලා විලිලැජ්ජ හිතෙනවා මේ මිත්‍ර ප්‍රතිරූපකේ කාශ්‍රය කරලා තියෙන මිත්‍රෙක් කියලා. ඔපිනියන් අරගෙන තියෙන ගොඩ පෙරකට උරගේ ඌ සම්මාමාරගේ මෙබ්බකේ. සම්මාරගේ පාක්ෂිකේ. ඒකට අපි හිතන්නවා මම වෙනදට වැඩිය හොඳ වැඩක් කරන්නේ. මම මේ ලෙඩම වෙන්නේ මේ කටයුතු කරන්නේ. උදව් කරන්න යන්නේ කියලා නරකක් වෙන්නේ හොඳයි. හැබැයි දැනගන්න ඕනේ රාත්තරල් ගන්න බඩේ. කාලා තියෙන. වෙනද ගන්නකො තමයි වැඩේ. හැබැයි ඊට වැඩිය රාත්තරල් ගන්න ගන්න එක දන්නේ. මම දන්නේ මට ඒක අහු වෙන වෙලාවේදී මම සෑහෙන්න වැඩ කරා. වැඩ කරලා ඉවරලා ඒ කියන්නේ මේ වෙලාවේ වැඩ කරනවා මම කිව්වා අපි ඉන්න විශාල වැවක් හදුවා. වැවක් අපර වෙනදී ඉන්න වැලි අඩි 400ක් විතර ගම මෝදු වැලි. ඉතින් මේ යන්නේ නැති වෙන්න වටේට දැම්ම මේ මිනිස්සෙක් ඉඳගත්තදී ලොකු ගල් ගෙනල්ලා ලංකාවේ ෂේප් එකට හදලා මෙහෙම වැඩේ දාලා වැඩ කරනවා කියන්නේ මම එතන ප්‍රධාන විධායක. මට කොල්ලොත් එක වහලා වැඩ. අඩි 6ක විතර කොල්ලෙක් ඉන්නේ. ඌ තමයි කතා කරන්නේ මේ බර ගන්නල්ලා. ඒ වගේ ඔව් කම්මැලිය නිකන් එලට ගත්තාම වැඩ කරනවා. වැඩ කරන කියනවා කාටද සර් නම්බුනේ? කියලා. මට මේක තේරුනේ නෑ. අපි ඇත්තටම අපේ වැඩකට වැඩි හිතලා කරනවා. කවුද හම්බවන්නේ? කවුද හම්බවන්නේ? ඉතින් මම තුන් මම තුන් දාලා දෙනවා පුළුවන් තරම් සහාය වෙයි. මොකද මගේ ගාය තියෙන වෙලාව. කාටද සර් නම්බුනේ? කියලා. මම ගෝ මොඩ කොල්ලා. මේ දහස ගන්න දෙනාගේ කාර්යවාහකකින් කතාවත් මේ ලාභයක් සත්කාරයක් බලාගෙන කරන්නේ. ඇයි මෙහි ඇවිල්ලා වැඩ කරන ගාන මට ආයෙ ওই සැකේ දෙගුණයක් ආවා. ආයෙ දැන් මේ කාමරේ බොක්ක විදියට නෙමෙයි. බුදුසාරි. මම දැකලා යාවේ. එපයි කියලා යාවේ. දැන් ආයෙ මම වෙටිලා. දැන් ආයෙ අනනවා. අනනවා කියලා කියන්නේ ගවඩාව හදනවා ඒ දවස්වල හදනවා හදනවා. ඒක තමයි ලොකුසාරි මොකද මේ නම එහෙම කියන්නේ. මම හිතන්නේ සත්‍ය කියන එක නම් මම දැකලා ඇවිල්ලා දැන් මේ ආයතනයක් ඒ වෙලාවේ මාය බුද්ධ සිත හඳුනන අන්දනේ සිවුර ගලවලා අන්දනේ පිටින් දොර වහගෙන මේක පිළිවෙල ගන්නවා සන්තෝෂෙන් කෙරුවේ කියලා කියන්නේ නරකක් නෙවෙයි උඹට තේරෙනවා ඉතින් ඒක වෙනස දැනගන්න ඕනේ එදා කිව්වේ ආදර සත්‍ය මේ සාසන වැඩ මේක සාසනය වැඩ හැකියක් තියෙනවා කියලා මම කියනකොට නම් මට තේරෙනවා ඒකට කාලාපු කෑම හැටියට ආය ආමිෂේ දිහත් බලනකොට මොන මඟුල වුණත් මෙන්න එහෙම කන්නේ කියලා කරොත් නේද ඕනම නෙවෙයි හරියටම කාර්ය ප්‍රයෝජන කරන සාසනික දැන් මේක නයිරිය මේක මොකද මේ සාසනය පිළිබඳව මේ නිස්සරණාදී ආශය කරන්නේ බෑනේ නිකන් ඒක ප්‍රශ්නයක් නෑ මේක කරදරයක්වත් යුතුයකමක් මොකක්වත් නෑ ආපහු මොකක්ද බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු වුණොත් අසුචි මනුෂ්‍යයා අත්තට පඤ්ඤා අසුචි මනස මොනම දෙයක් හරි බලාපොරොත්තු වෙන මිනිස්සු හොඳයි කියයි සාදු කියයි කියලා බලාපොරොත්තු වෙන අසුචි ගහලි දුන්නා මොනවද උනත් අසුචි මොකක්වත් එපා නෑ එන්න කරලා නොදැනෙන්න පැත්තකට වෙන්න මම හයකුටින් නැද්දි මේ ඉස්සරහන බටි කරනවා කැල්ල වතුර බින්දු බින්දු ලීක් වෙනවා මම මොකරන මගුලක් නෑ නේ සාමනේ ඉන්න කාලේ කරු මගුල ඊපස්සේ මම ඇවිල්ලා ධම්මසිරි ස්වාමීන් වහන්සේ සීමා වෙදී දැන් මේ වතුර හනනකොටත් මට දුකයි යන්නේ පොඩ පොඩ මම වටේ තුන ඉඳිටම තියලා ඉර කරලා ආවේ ඊට පස්සේ මම මේ ආගෙන ගිහලා ආගෙන නෑයි වටේ අයියෝ ගණන් ගන්න එපා ඒක තු ඕක මොකද වතුර උතර තියෙනවනේ දැන් විස්තරයක් කරගන්න එක කලින් මුලින්ම ආරලා වටේ හදලා අර විදිහට පස්සාලා ගිහලා මට ආසේ කියලා බුදිය ගන්නටලා වැය ගිහින් ස්වාමීන් වහන්සේ අතර ගියා. ඉතින් මට හිතුණා මේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ කඩේල බඩ කියලා පොඩි දෙයක්. අද ඒ ලොකු සංස්ලාස්ය කරලා වැඩ කරන්නේ කාටවත් දැනෙන්න දෙන්නේ නැහැ. දැන් අත්තල්පත් පැල්ල මේසෙකට සිල්ලපටක් දාලා ගියාම පොඩි කටුකේ තියනවනේ. අත්තල්පත් පැය කියන්නේ ඒ වගේ තමයි වැඩ කරන්නේ. සාසනේ වැඩ කරනකොට කවදාකවත් ක්ලේම් කරන්න එපා. කවදාකවත් හිතන්නත් එපා අනේ මට දෙයියෝ උදව් කරයි. මට කර්මයක් රැසෙයි. ඔක්කොම බයිලා. ඔක්කොම අසුචි මේ දේවකාරයක් අපි කරන්නේ බුද්ධ කෘත්‍යයක් කරන්නේ. කිරීමේ සතුට විතරයි. ඒ වෙලාවේ කිරීමේ සතුට දාන දෙනකොට කියනවා චිත්තාලංකාර පිණිස. චිත්ත ප්‍රසීතිය පිණිස තන් දෙනවා නම් එච්චරමයි උසස්ම දාන. විනාක්වත් අනේ අර විනත බඩගෙන ඕනක්වත් ඕනේ. චිත්තාලංකාරය වෙනස් වෙනවා වෙන්නේ. බලන්නේ කවුරුද බත් ටිකක් දීපේ කනවා දකින්නකොට අපිට සතුටක් එන්නේ. නේද? බුදු දනන්ට වර්තමාන මොහොතේ ගියේ නැහැ. අතීත නායකයන් පැටලන්නත් ඒවා. පැටලුවට කමක් නැහැ. ඒක විනෝදාංශයට තියාගෙන ඉන්න උත්කෘෂ්ඨ දේ නම් මේ දැන් හම්බෙච්ච එක විතරයි. ඒක ප්‍රත්‍යක්ෂ කරනකොට උදේවත් පුළුවන්. මේ වැඩ නොකරත් පුළුවන්. මේ කරලා තමයි සංගමයේ කියන්නේ. දැන් සාසන වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ ඔය ආතර VDS QA කොස් ව්‍යාපාර කරනකොට මේකට මට එක සතයක් දුන්නත් මට ඒක පුංචිත් නෑ ලක්ෂයක් දුන්නත් මට ලොකු නෑ. මම කරන්නේ දාතික ව්‍යාපාර. ඒක සතෙන් හරි මිනිසෙකින් කියන සහයෝගයෙන් ප්‍රකාශ වෙනවා. හැබැයි මම ලක්ෂපතේ මොක ලක්ෂයක් දුන්නා කියලා මට ලොකු එකක් නෑ. විපස්සනාටත් එක එකක්වත් ලොකු නෑ එක එකක් පුංචි නෑ. කොයි එකවත් ලොකු නෑ කොයි එකක් පුංචි නෑ. ඒක ඒ වැඩේදී ආකල්ප සම්පත්තියේදී ඔක්කොටම ඒ ඒ අයගේ ඒ ඒ දක්ෂකම් මතුවෙන සාඩ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක හතතාවය. ඒකයි මේ සත්‍යස් කිසිම ඥානයක් කොහොමද නැහැ. හැඟීමක් කොහොමද මේක මොකට කාටද හිතෙන්නේ දෙයිද බයක් ඇති වෙයිද නැත්නම් මගේ හිතේ දෙයිද මට බයක් ඇති එහෙනම් අසුචි හැබැයි බලවේගය වෙලාවේ කරන වෙලාවේ ඕක කරන්න කරලා කරලා කරලා කරලා තමයි තේරුම් ගන්න ෆ්‍රික්ෂන් එකක් එන්නේ නැති වෙන තාලට චිත්ත පීඩාවක් චිත්ත විසක් එන්නේ නැති විදිහට ඊයේ කරා චිත්ත පීඩාවක් ආවා අද කරන්න ඕනේ ඒකම අර ගන්න ට්‍රේසස් ඉතුරු වෙන්නේ නැතුව පක්ෂියා ගියා ආසේ ආවා. යව ගියා මොදේ ලකුණු නැති වෙන්නේ බලන්න කොච්චර පාරමිතා පුරන්න ඕනද කියලා නැත්තම් කොච්චර පාරමිතා පුරන්න ඕනද බුදුසසුනකට මේ අදහස මතු කළා ලෝකයට දෙන්නේ නිසා අපි දන්නේ අපි පාරමිතා පුරනවා දන්නේ නැහැ අපි නිවන් පිසේ යනවත් දන්නේ කොහම වුණත් මේ වැඩේ කරනකොට තේරෙන අපි ඇයිද ගැටෙන්නේ නිවන පැත්තට මේ වැඩේ කරනකොටම නිවන් ලබල නැහැ ඒ ඒ කියන්නේ නිර්ආමිෂව මේ වැඩේ කරනකොට එච්චරම කියනවා ඒ පුද්ගලයාට මේ සුවසේවාවක් අපි මේ අවුරුදු 2600ක් ගෙනාවු බරක් කුසලන්නේ ඒගොල්ලොත් එක බලන්න අපි මොනවද කරන්නේ. අද කාලේ අපි හිතමු අපි එහෙන් කරින් කරනවායි කියලා. කද්දාකත් මම මල් ගන්නවා. ඒක නැති උපාසනාචරි කියනවා. ඒක අපි ඉවර කරනවා අනික් කටට වෙන්නේ යන්නේ ඉස්සලා උපාසක මහතුන්ට වෙන මොනවද කියන කෙනෙක් දැක්කේ. නැත්නම් අපි ඊතාවතාචාදී භාෂා සත්‍යයන කරලා ඉවර කරනවා.